දැයි අවසරයි කරුකටි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ වගේම කරුණාවෙන් ආරාධනා කර සිටිනවා වෙන මොනවාර කියන්න මාතෘකා කරන්න යමක් තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා ආරම්භය සඳහා අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට රජී මාතෙන් ඉල්ලා හිටිමු අවසරයි අපේ හම්දුනේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස දවසේදී ගෘහණියක් ලෙස කටයුතු කිරීමේදී අන් අයට බිස්තර කෑම අවශ්‍යයෙන්ම ඉල්ලා සිටින නිසා මගේ සීලයට සිදුවීමක් සිදු වේද බොහෝ අය ෆාම් බිස්තර ජීවියක් නැහැ කියන බැවින් ධර්මක් සිත හදාගත්තද විචිකිච්ඡාව ඇත මාතෘ කලයුත්තේ කුමක්ද ඒවා සක්සාදීම මාගේ සිල් බඳීමට හේතු වේද මෙත් සිතින් පහදා දෙනසේක්වා. මේක ඇත්තටම හරියට මේක මේ මෙතන ඉවර වෙනවා කියලා හරියට තීමා කරන්න බෑ. නමුත් මේ කුකුස් හිතකින් සැක හිතකින් කරනකොට නම් දැහැෙන චිත්ත පීඩාවක් එනවා. ඒත් ඒක නිසා තමයි කරන්නේ මේ අනුන්ගේ ඉල්ලීම නිසා අනුට අවශ්‍ය දේ සපයා දෙනවා කියන අදහසෙන් නම් මොන දේ කෙරුවත් ප්‍රශ්නයක් නෑ. ඒක නෑන් අහන්න ඕනේ මේ සීයේ බුද්ධියද ඉල්ලන්නේ. මම ඔයගොල්ලෝ වෙනුවෙන් මේ සීවයක් කරන්න මට කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දීලිවල සැක කරනවා නම් ඒ සැකේ තමයි අපිට කැන්සර් හදන්නේ. ඒ සැකේ තමයි අපිට චිත්ත පීඩා හදන්නේ. ඒ සැකෙන් කිසිම ලාභයක් නැහැ. ඒ නිසා එක්ක ගෙලින්ම කියන්න ඕනේ මට බෑ මට ඕන දෙයක් කරගන්න. එහෙම නැත්නම් අහන්න සීයෙන් බුද්ධින් කියන්නේ මම මේක කරලා දෙනවා ඉවරයි. ඔය දෙක අතර මැදලා කරන්න බෑ. ඒක නිසා පාම් පිටර කිව්වත් මොන පිටර කිව්වත් ඒ තමන්ට අකමැති දෙයක් කරනවා නම් ඒක සේවයක් වෙන්නේත් නෑ. ඒක පතක් වෙන්නේත් නෑ. ඒක නිකන් චිත්ත පීඩාවක් විතරයි. එසයි සීවේ සපේන සේවා මේ මේ ඉල්ලන කෙනාට කියන්නේ මේ මගේ මන අපේ නෙවෙයි. අකීනවන සීයේ බුද්ධි මං කරලා දෙනවා. බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලෙම ඒ වැඩි ස්ත්‍රියාවක් හිටියා. වැද්දෙකුට දුනු ඊ අපේ අදෙන නමුත් ඒ සෝවාන් ස්ත්‍රියාව. බුදුරජාණන්සේ කියලා තිබුණා මේ අතේ තුවාල නැත්නම් වසභාජනට අත් දෙන්නට කමක් නැහැ කියලා. නමුත් ඒ ස්ත්‍රියාව සැක කරේ නැහැ. ඒ නිසා ඒ ස්ත්‍රියට චිත්ත පීඩාවේ නැහැ. නමුත් මේක කරලත් සැක කරනවා නම් විචිකිච්ඡාව තියෙනවා නම් දැය වෙන්නේ තමන්. ඒ නිසා ඒකේ කතා කරන කට්ටියත් එක්ක කතා කරලා මේ වැඩේ කිරීම නිසා මට පිනක් නෙවෙයි හම්බෙන්නේ විචිකිච්ඡාවක් විතරයි කියලා කියනවා. ඒතියෙදි තිල්ලනවා නම් දෙන්න වෙන මොනව කරන්නේ? මොනම දෙයක්වත් මේ ලෝකේ නෑ පින් ඇතේ වැඩක්. තියෙන හරියක් තියෙන පවුම තමයි. මොනවා කරත් පවු. ඒ නිසා පුළුවන් තරම් අඩුවෙන් කරලා ජීවත් වෙන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. මොකද මේ ලෝකේ ඉන්නකොට අපිට නොකා ඉන්න බෑ. ඉල්ලන කෙනෙකුට සේවාවක් නොදී ඉන්න බෑ. ඒ කරන හැම වෙලාවකදීම සැලීම්, කම්පන, චංචල විචිකිච්ඡා පහළ වෙනවා. ඒ හැම දෙයකින්ම අපේ හිත පෙළෙනවා. හැබැයි මේ හිඟාගෙන කන ජීවිතේ මොන මොන පාවක්වත් නැහැ. කවුරු හරි තම්බලා දෙන දෙයක් කාලා පැත්තකටලා ඉන්න එකයි තියෙන්නේ. ඒකට කැමති නැහැ. මේ කැමති නැහැ ඉතින් පිටර තම්බන්න ඕනේ නැහැ. මෙහෙන්ද අපි දෙන්නම් මොකක්වත් ප්‍රශ්න නැතුව කවුරුහරි තම්බලා දෙන්න වතක් කාලේ ඉන්න එකයි තියෙන්නේ. එහෙම නෙවෙයි කැමති මම ගෘහණියක් වෙන්න. මම කැමති ඒසේ ඒ ඥාති පිරිස එක්ක ඉන්න. ඒ ඉන්නා තාකාලේ තියෙන කැඹිරිල්ල තමයි. තනි වචනේ මම කියන්නේ කඹරනවා කිය. මොකද කරන්නේ? ඒකට හරි කැමති ඕගොල්ලෝ. ඒක ඒක ලොකු ආඩම්බරයක් කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් ඒකෙන් තියෙන තාකල් ওই විචිකිච්ඡාව එහෙම නැත්නම් ওই සැකේ නැතුව ජීවත් වෙන්න බෑ. ඒසක් කරන දේ හරියට දැනගෙන කරන්නේ මගේ උමනාට නෙමෙයි කරන්නේ. මෙයාගේ මේ ඉල්ලීමට ඒ කෙනාට කියන්නේ මේ මගේ මනාප නෙවෙයි ඔයා සිහිබුද්ධියෙන් මේ කතා කරන්නේ එහෙනම් මම කරලා දෙන්නම් හැබැයි මේ දෙයට මතක තියාගෙන මගේ මනාප මේක නෙවෙයි කියලා. ඉතින් ඒ විදිහට හරියට ඒ ඥාති උනත් කමන්නේ නැත්නම් හෝටල් එක වැඩ කරන කෙනෙක් උනත් කමක් නැහැ. හරියට කියලා කරනවා නම් අඩු ගානක අකුසලයේ සිද්ධ වෙයි විචිකිච්ඡාව නිසා තැවෙන්නේ නැහැ. මේක වෙලා තියෙන්නේ දෙකොණ දෙකොණ පන්දම වගේ දෙපැත්තෙම තැවෙනවනේ. කරන්නේ තරක වැඩක් දෝස එකක් දෝ කියලා සැකයක් තියෙනවා. ඊට පස්සේ විචිකිච්ඡාවකුත් තියෙනවා. ඊට පස්සේ මේ මේ මේ අල්ලාගත්ත මේ ගෘහණිය කියන කතාව අතාරින්න කැමතිත් නැහැ. මේක අතකින් දඬුවලේ අතකින් කරවැලය මරණ තුනක් ලිඳේ පණිදාය පැන්නොත් ඌ කාය අතකින් කරවැලේ අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑයි කියන එක දැන් ගෙවල් දොරවල කන කෑමන පැණිම තමයි. ඉතින් මේ පැණි කෑමට කැමති නම් ඇඹලිය වාගේ මොකද කරන්නේ? උදාහරණයක් ඒකයි කියන්නේ දුර්ලභම වස්තු වලින් එකක් තමයි පබ්බජ්ජා. පැවිද්ද ඊටාම දුර්ලභ වස්තුවක්. ඉතින් ඒක ගන්න නැතුව අරකේ ඉඳගෙන කක්ක කොටේ ඉඳගෙන අහනවා සල්ලයික් ගාවද්ද සුද්ධ වෙන්නේ ලක්ෂ ගාවද්ද සුද්ධ වෙන්නේ රාණි සඳුන් ගාවද ඉන්නේ කක්ක කොටේ මොන සබන් ගාවත් ඉතින් ආයෙත් කක්ක කොටේ තමයි අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම උදයෙන් බුදුරජාණන් වහන්සේට ගිලම්පස බුද්ධ පූජා පවත්වා ගාථා ආදිය තුන් සූත්‍රේ සජ්ජායනා කරනවා. මෙයට පැයක් පමණ පැයක් හෝ විනාඩි 45ක් පමණ ගත වේ. ඉන්පසු මම සක්මන් භාවනාව කරමි. ඊයේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් පසු මට අවබෝධ වුණේ මේ ගාථා වලට යන වේලාව භාවනාවට යෙදුවා නම් හොඳයි කියයි. උභාසයේ නිදුක් නිරෝගී වේවා. මේ ගාථා කියපු නිසා තමයි මේ පින හම්බෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තේරෙනවා නම් බුදුරජාණන් ගැන ලොකුම උපස්ථාන තමයි භාවනාව. ඊට පස්සේ තමයි බුද්ධ පූජා, කඨින පූජා, බෝධි පූජා තේරම හම්බෙන්නේ භාවනා කරන්න බැරි නම්. නමුත් භාවනා කරන වෙලාවේ ඉව කරනවා නම් ඉතින් ඒ ඒකට ඒකට බේත් නැහැ. ඒ නිසා කලියොත් උපරිම දේ තියාගෙන ඒ ලාමක දේ කරන එකට කියන්නේ අර්ථිය කියලා. භාවනා රතිය වෙනුවට මේ සාමාන්‍ය පින් කිරීමේ රතිය. ඉතින් ඒක බෞද්ධය විතරමයි ඒ ඒ ඒ මෝඩකම කරන බෞද්ධය කියන සතා විතරයි. හොඳටම දන්නව කරන්න පුළුවන් කල යුත්තේ මේක කියලා. ඒ තේදිත් අර හොඳ දේ වඩා හොඳ දේ දීදී හොඳ දේ කර කර ඉන්නවා. හැබැයි හොඳ දේ කරන නිසා තමයි වඩා හොඳ දේට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් වඩා හොඳ දේ ලැබිච්ච වෙලාවේ ඒකට සමාදම් වෙලා ඒකට ගියේ නැත්තම් බුදුහාමුදුරුවෝ මුසුක්කු වෙලා බලන්නේ නෝ මේ මිනිසුන්ට මෙච්චර අවස්ථාවක් දීලත් කිසිම බාධාවක් නැතුව තියෙද්දිත් වඩා හොඳ දේ තියේදී හොඳ දේ කර කර අනුන්ටත් පෙරදී ආදර්ශයක් දීලා වෙළඳපොළ පහුවෙච්චාම බිස්නස් එක කර ගන්න බැරි වෙළඳ පිරිසක් වගේ පස්සේ පස්සේ කනගාට වෙන්න වෙනවා. ඒ නිසා ඒ වඩා හොඳ දේට යනකොට බහුවචනෙන් හිතන්න එපා. ඒතර ඒක වචනෙන් හිතන්නේ වඩා හොඳ දේ වෙනුවට හොඳ දේ කරන කෙනාට බහුවචනෙත් කරත හැකි සමාජ ජීවිත කරත හැකි ඔක්කොම කරත හැකි ඒක තමයි අපි මේ ගත කරන ජීවිතයේ ඇති ශනිතරෝම් බලන්න වඩා හොඳ දෙයට යන්න පුළුවන් නම් නොගිය නොගිය එකේ සාපේ නොගිය එක නිසා අපිට හම්බ වෙන දඬුවම මොන පින කරාවත් බේරන්න බෑ හම්බෙච්ච අවස්ථාව ප්‍රයෝජන ගන්න නැත්නම් ඒක කියන ක්ෂණ සම්පත්තිය පන්න ගන්නයි නමුත් ජන සම්පත්තියක් හරි ලැබෙන්නේ යමක් හොඳ දෙයක් කරන කෙනාට විතරයි. නිතරම කල්පනා කරන්න ඕනේ හොඳින් වඩා හොඳට යන්න ඒ දේ කරනකොට තියෙන ප්‍රධාන බාධාව තමයි අපි බහුවචනෙන් හිතන එක. දෙන්නේක් නැහැ හිතෙන්නේ. එතෙන්ට ඒක වචනෙන් හිතලා කඩාගෙන යන එකයි තියෙන්නේ. අනික කට්ටිය හරියට දොස් කියනවා. අතගසා දාගෙන ගියා වගකීමක් නැහැ, කැවුත්තක් නැහැ, පපුවක් නැහැ, කැක්කමක් නැහැ කියලා. ඔය කැක්කම තිබුණොත් කට්ටියත් එක්ක අපාය යන්න පුළුවන්. ඒ නිසා කියලා තියෙනවා හදිස්සියේදී වතුර උඩටලා පීනනකොට කටටක් දාගෙන පීනන්න බෑ. කම්බේ යවිදිනකොට කටටක් දාගෙන යවිදින්න බෑ. සංසාර ගමන ඊටත් වැඩිය දුෂ්කර එකක්. ඒ නිසා දෙවන්නේක් එක්ක කල්පනා කරන්න ගියොත් බොහෝම අමාරුයි ගමන. තනිය ගිහිලවත් කරන්න බැරි. ඒ නිසා වඩා හොඳ දේ දකින්න හොඳ දේ කරන්න වඩා හොඳ දේ දකින්නකොට ඒක සමාදන් වෙන්න සමාදන් වෙනවා නම් මේ ශාසනය හොඳටම ඇති Tamanට අවශ්‍ය දේ ළඟා කරගන්න. කර්මී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව තුළ හුස්ම රැල්ලට සතිය පිටීමේදී සෝතර දේශනා මට අනුව දීර්ඝ හුස්ම රැල්ලක් හා කෙටි හුස්ම රැල්ලක් දැකිය යුතුද? උතුමද? නිර්වාණ සරණයි. භාවනා ජීවිතේ කිසියම් තැනක දැකිය යුත්තක් කියලා නෑ. දකින්න දෙ කියන්නේ එච්චරයි. මොනවා හරි දැකිය යුතුයි මොනවා හරි බැලිය යුතුයි කියනවා නම් ඒකත් පටලවගෙනILLක්. ඒක නිසා පුළුවන් තරම් මේ පළවෙනි උපදේශ පන්තිය තියෙනවා. කය සැහැල්ලුවට තියාන පේන දේ කියන්නේ. අවල් දේ බලන්න ඕනේ, අවල් දේ තිය යුතුයි, අවල් දේ වෙන්න ඕනේ කියලා බලන හැම කෙනාටම මානසික ආතතියක් එනවා මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන මානසික ආතතියකින් අනේ මෙහෙම එකක් තියෙනවද දන්නෙත් නෑ මම දැක්කෙත් නෑ මම දැන් මොකද කරන්නේ නමුත් පේන්නේ මොකද්ද කියලා ලියලා නෑ හිත යොදලා මම ආනාපානේ බලනකොට මට පේන ඉඳගෙන ඉන්න ශරීරයේ එද නැත්නම් ඒක ඇතුලේ හොඳට ආනාපානේ වැඩ කරන එකද පේන්නේ කිව්වනම් මට පොටක් පෑදෙනවා විතර කරන්න. ඒක ලියන්නෙම නැහැ. ඒ වෙනුවට කවුරු හරි කියප එකක් නැත්නම් හිතලුවක් අරගෙන කියනවා මෙහෙමද වෙන්න ඕනේ එහෙමද වෙන්න ඕනේ කියලා මේ හිතලුවක් හිතෙන් හිතාගත් එකක් ගලපනවා මිසක් භාවනා මේ දැන් දවස් තුනක් නේ අපි ආනාපානේ කරනකොට මොනවද පේන්නේ කියලා මම හැබැයි මෙහෙම යෝජ මම මේම චෝදනාත්මක ස්වරූපයෙන් කතා කරුවොත් මේ ප්‍රශ්න ප්‍රශ්න අහපු එකන කතා කරන එක නැහැ. නමුත් මම ඉල්ලා හිටිනවා කතා කරලා කරුණා කරලා කියන්න. දැන් මේ දන්න දැනට දන්න දැනුමින් ආනපන දිහා බලනකොට පේන්නේ මොකද්ද කියලා. ඒක හරි වටිනවා. පේන්න ඕනේ දේ නෙවෙයි. දැනට තමන්ට පේන දේ. ඉතින් මම අර බනින වගේ කතා කරන නිසා කවුරක්වත් එන්නේ නැහැ කට උත්තර දෙන්න. ඒකේ මගේ අර චෝදනා ස්වරූපයෙන් කතා කරන නිසා නමුත් මම බැගෑ වෙලා ඉල්ලා හිටිනවා. දැන් දවස් 3ක් භාවනා කරා තවත් 7ක් කාලේ නාස්ති කරන්න එපා. නාස්ති කළා ගෙදර යන්න එපා අපරාධේ. දැනට භාවනාවට හිත දැම්මද? ආනාපානට හිත ගියාද? Tamanට මොනවද පෙනුනේ කියන කිව්වොත් එහෙනම් ඉස්සරහක් තියෙනවා. මොකද්ද පේන්න ඕනේ සවන්ත? අරේමද පේන්න ඕනේ මේමද කියනවනේ. ඒ කියන්නේ තාම මූලික උපදේශයේ තේරිලා නැහැ. එනිසා මම නැවතත් කියන්නම්. ඒ ඒ ප්‍රශ්න කරු ඇතුළු කාට හරි සැකයක් තියෙනවා නම් මේ චන්ද්‍රන්ට කතා කරලා කියන්න මූලික උපදේශ පන්ති ආයතනයක් අහන්න සලස්සන්නේ කියලා. ඒක කිසිම තැනක ඒ කිසිම තැනක අහවල දෙ වෙණිය යුතුයි කියලා නැහැ. මේ පේන්නේ මොකද්ද කියලා කියා ගන්න තමයි අපිට මේ කට උත්තරයක් ගන්න තමයි අමාරුකම තියෙන්නේ. ඒ නිසා අපිට මේ අවස්ථාවේ කට උත්තර දෙන්න කැමති නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. දර්ශනෙන් වාස වසර කීපයක සිට භාවනාව පුරුදු කළ අයෙක් වී සතියේ සිටින බොහෝ වේලාවලදී සිතට කැමැති අකමැති දේ එන විට කරන්නට ලෝභ දෝෂ හොඳින් ඒ බව වැටහි. එවිට ඒ ලෝභයක් ද්වේෂයක් ලෙස මෙනෙහි කරන විට ඒ වර්ධනය වීම අඩුවේ. ඇතැම් විට එතනම නැති වී යයි. මෝහය ගැන ඇති මගේ දැනුමට අනුව සිත අරමුණු ගැටි කැමැති අකමැති බව එන විටම මේ සියලු දේ නিত্য සුභ ආත්ම ලෙස පවතින දේවල් නොවන නිසා නොරවටිය යුතුය ලෙස සිතා එතනින් ඇලීම ගැටීම නතර කිරීමට උත්සාහ කරමින් නමුත් ලෝභය හා ද්වේෂය මෙන් මෝහය යන දෙය එක එන විටම නොදැනෙන්නේ ඇයිද යන්න පැහැදිලි කර දෙනවෙන් කාණ්ඩ පිළලා සිටිමි. මාගේ දෙවන ප්‍රශ්නය නම් මාතුලින් ලෝභයේ ද්වේෂය එන විට දැනගත්තාseම අනුන්ගේ ක්‍රියා සහ වචන තුළින් ඔවුන් තුලත් එම ලෝභ ද්වේෂ ඇතිවීම මට හැඟිය හැඟියයි එසේ දැනෙන විටම මා තුළ ඇතිවන්නේ මානයකයි මෙනෙහි කර මෙය ස්වභාවයයි සිතා එම සිතිවිල්ල මඩ ගැනීමට උත්සාහ කරමි. මේ නිවැරදිද? ස්තුතියි. දෙවෙනිකට අපේකේදී හර්වචනසික තියෙනවා අනුමාන සූත්‍රය කියලා සූත්‍රයක් බොහොම වටිනවා. ඒක හරියට කියලා තියෙනවා භික්ෂුන් වහන්සේගේ ප්‍රාතිමෝක්ෂය වගේ කියලා. නිතර සිහිපත් කරන්න කියලා. තව කෙනෙක් දිහා බලනකොට මෙයා මේ කටයුතු කරන්නේ රාගයෙන්, මෙයා මේ කටයුතු කරන්නේ ද්වේෂයෙන් කියලා ඕනම කෙනෙකුට ටික වෙලාවක් යනකොට තේරෙනවා ඒක මේ ඒකට උපාදි ගන්නවක්වත් භාවනා කරන්නත් ඕනේ නැහැ. ඒක හොඳ වැරද්ද නෙමෙයි කියන්න තියෙන්නේ. බුදුරජාණන් ශ්‍රී කියනවා දැන් උඹට ඒ පේනවා මේ මනුස්සයා කරන්නේ රාගෙන් කියලා. ඒකට උඹට මොකද හිතෙන්නේ? පිළිකුලක් හිතෙන. එහෙනම් දැනගන්න උඹට රාගයක් ආපු හැම වෙලාවෙම ඔබ අනුංගගේ පිළිකුලට ලක් වෙනවා. එච්චරයි. දැන් උඹට පේනවා මේ මනස කටයුතු කරන්නේ ද්වේෂයෙන් කියලා. එතකොට උඹට මොකද හිතෙන්නේ? අනේ නොදකින් කියලා හිතනවා. එහෙනම් හිතාගන්නේ උඹට ද්වේෂයක් ආපු හැම වෙලාවෙම අනිත් අයටත් ওই වගේම තේරෙනවා. එයාටත් නොදකින් කියලා හිතෙනවා. ඒ නිසා අනුමාන කරන්නයි කියලා කියනවා. මම යමක් දිහා බලන ස්වරූපෙටමයි මන් දිහා අනික් කෙනෙක් බලන්නේ. මම කරන හැම වැඩකම එක්ක රාගය එක්ක ද්වේෂය තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ස්වභාවය තමයි අනුංගික දැකලා මනින්න යනවා. ඒක වළක්වන්න බෑ. ඒ වෙනුවට අනුමාන කරන්න කියලා කියනවා. ඔය වැඩින්ම තමයි ඔය කණ්ණාඩියම තමයි මයිදිහත් කට්ටිය බලන්නේ. එතකොට මයිදිහත් නොදකින් නොපතන් කියලා බලන්නේ ඔය සූර්යයටමයි එක්ක ඒක දුන්නට පස්සේ හිතට හිත කීකරු වෙනවා. පළවෙනි කොටසට උත්තරේ සතියෙන් ඉන්නේ නැති හැම වෙලාවෙම මෝහය කියලා හිතාගන්න. අපි මෙහි ආවට පස්සේ නම් හිතා ගන්න සතිය කියන එක අවබෝධ කරගත්තේ සතිය කියන එක ඇහුවේ සතිය කියන එක ක්‍රියාත්මක කරේ එළඹ සිටීම කියන එක එළඹ හිටින්නදී හැම වෙලාවෙම හිත තියෙන්නේ මොහේ. ඒ නිසා අපි මෙච්චරක් සංසාරේ තිබුණා නම් ඒ සංසාරේ ඔක්කොම තිබිලා තියෙන්නේ මොහේ. දැන් තමයි අඩු ගානේ රාගේනකොට රාගේ දන්නවා, ද්වේෂේනකොට ද්වේෂය දන්නවා. ඒ වෙලාවේ මොහේ නැහැ. ආස්වාසිනකොට ආස්වාසිය දන්නවා, ප්‍රසවාසිනකොට ප්‍රසවාස දන්නවා මොහේ නැහැ. එහෙම නොදැන නොඑළඹී අසත්‍යමත්ව ගත කරන හැම වෙලාවෙම මොහෙන් තමයි ගත කරන්නේ. ඒක අල්ලන්න බෑනේ. එතකොට ඒක නොදැනිකම හරහානේ සිද්ධ වෙන්නේ. නමුත් දැන් මේ වෙලාවේ රාගය තියෙනවා, මේ වෙලාවේ ද්වේෂය තියෙනවා, මේ වෙලාවේ ආන ආශාස තියෙනවා, මේ ආශාස ප්‍රසස දන්න කෙනාට හිතෙනවා මේවා නොදැනගත කරන හැම වෙලාවෙම වැටෙන්නේ ඔක්කොම මොහෙට කියලා. ඒ කෙනාට සංවේගය පහළ වෙනවා. අනේ අපේ ජීවිත මොනවටද ගත වෙන්නේ? අපි මේ දරුවෝ හදන්නයි අර වගේ කීමයි මේ යුතුයකමයි කතා කර කර ඉන්නවා. නමුත් ඒ වෙලාවේ හිතේ තියෙන රාග ద్వේෂය අඳුරන්නේත් නැහැ. සමහරවිට ආශ්වාස ප්‍රශ්වාස අඳුරන්නේත් නැහැ. ඊට වැඩි වැදගත් කියලා හිතනවා අනෙක් දේවල්. ඉතින් එහෙම කරලා සතියට අහු වෙන්නේ නැතුව ගත කරන හැම වෙලාවෙම ජීවිතය නාස්ති කර ගන්නවා. හැම වෙලාවෙම ජීවත් වෙනව නෙවෙයි. හැම වෙලාවෙම පිච්චෙනවා. හැම වෙලාවෙම තැවෙනවා. ඒ නිසා පුළුවන් තරම් රාගේ දෝෂේ මොහ හරි කම රාග ద్వේෂ දෙක හරි කමන්නේ ආස්වාද ප්‍රසවාස හරි කමන්නේ ඉඳගෙන ඉන්න බව හරි කමන්නේ ඊටගෙන ඉන්න හරි කමන්නේ විදින බව හරි කමන්නේ මේ වර්තමාන මොහොතේ සිදුවෙන දේ දන්නවනම් එතන මොහේ නෑ කියලා හිතගන්න. ගත්තර ස්වාමීන් වහන්සේ සිත සමාධියටපත් වුනාම එය අපට දැනෙන ආකාරයේ කරුණාකර පහදා දෙනු මැනවි. මම සමාධිය ගැන කතා නම් කරන්නේ මේ මේ වැඩමුළු වල කරපු ගමන් ඒ පැත්තටමයි යන්නේ. මම කතා කරන්නේ සතිය ගැන. යම් කිසි කෙනෙකුට මේ ප්‍රශ්නේ අහනවනම් මම ඕනම වෙලාවක උත්තර දෙනවා. බැඳිලක් තියෙනවා. කොහොමද ස්වාමීන් වහන්සේ සතිය වඩන්නේ? කොහොමද සතිය ගැන වැඩෙන් දැනගන්න ඕනේ? කොහොමද දැනෙන්නේ කියනනම් අමාරු වුණත් මේ ප්‍රශ්නේ වටේ. මේකට පින්නදී මම මේ පැත්තට පල්පන් කියලා මට කිව්වට මම බලන්නේ. මං හිත හදාගෙන තියෙන්නේ මේ අපි යන ගමනේ තියෙන සතියයි. ඔය කවුරු මොන જાතියෙ වැඳලා මට කිව්වත් අනේ ස්වාමීන් වහන්සේ සමාධිය ගැන කියලා දෙන්න අනේ ස්වාමීන් වහන්සේ මට සද්ධාව ගැන කියලා දෙන්න අනේ මට වීර්ය කියලා දෙන්න. මම ඉතින් කීවෙන්ද ඉතින් තියෙන නමුත් වග කියනවා වග බලා ගන්න මම නොකියන්නේ. මොකද කියපු ගමන් ලන්දට යනවා. කදාගෙන යනවා ඒක දිගේ. ඉතින් අපි අර බහැපු වැඩේ අමතක වෙනවා. ඒක නිසා නිකන් හිත සන්තෝෂ වෙන්න කියන්න පුළුවන් සත්‍ය ගැන හොඳට ඉගෙන ගන්න. එතකොට සමාධිය නැරි තේරෙයි. වර්ෂාවන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව මා සිහියෙන් හුස්ම ගන්නා විට එක ජීවිතයේ පළමුවට මා හුස්ම පහළට හෙළන විට බඩ පිම්බෙන බව දුටුවා හුස්ම ගන්නා විට බඩ හැකිලෙනවා ඒ වගේම හුස්ම ඉහළට ගන්නා විට පපුව පිම්බෙන බවත් හුස්ම පිට කරන විට පපුවේ පහළට යන බවත් දුටුවා මේට කලින් මා සිතා සිටියේ බඩ පපුව දෙකම එක විටම පිම්බෙනවා හැකිලෙනවා කියයි සක්මන් භාවනා දෙක සක්මන් භාවනාවේදීද කකුල් මාරු වන විට තනි කකුලකට මුළු ශරීරයම බර වැටෙන සැටි දුටුවා. තුන චීත සලඟ ඇඟේ වදින විට මෙය සීතලයි කියා පිළිගන්නේ මාගේ සිත බව දුටුවා. සිත මෙය පිළිගන්නේ නැත්නම් මට සීලෙත් නැති බවක් දැනුණා. සීතලක් නැති බවක් දැනුණා. මේක හොඳ අමංක උත්සාහයක්. නමුත් මේ කියලා තියෙන ඔක්කොම හරි නෑ. මොකද තව මේ ක්‍රමයේ මේ පාර දිගේ මේ පිළිවෙටම නිරීක්ෂණය කරන යනකොට ඔය වගේ අන්තර් සම්බන්ධතා කෝටි ගණනක් තියෙනවා එක මුණතක් දැකලා ඉතින් මේ මෙතෙක් සතිය පිටවන්න ගත්ත උත්සාහය නිසා ලැබිච්ච එක පැතිකඩක් එක මුණතක් මේක 100ට 100ක් හරි කියන්න බෑ නමුත් හොඳ මේ ඉදිරි ගමනක් කියලා කියන්න පුළුවන් මේ ක්‍රමයටම ඒ හුස්ම ගන්නකොට වෙන අනෙකුත් අන්තර් සම්බන්ධතාවය. ඒක පායක් කුස්සනකොට අනිත් පායට වෙන දේ. එහෙම නැත්නම් කුලං වදිනකොට සීතල වෙනකොට දැනෙන හැටි. උණුසුම් වෙනකොට දැනෙන හැටි මේ මේ ක්‍රමයට අවදීන් එනේන මොහොතේ සිදුවෙන දෙයට මුළු හදින්ම දෝතිම්ම බාරයන් කටයුතු කරන්න ගියොත් සත්‍ය පිටුලා කියන එක බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. එතකොට මැරිලා උපන්නා වගේ කොච්චර වයසක කෙනෙකුට වුණත් මැරිලා උපන්නා වගේ වෙන හැමදේම නවමු ගතියක් වෙන හැමදේකම තිරිහං වෙන ගතියක් එන්න පටන් ඒක අන්තිමට එතන එතන දුවන වාහනයක එතන එතන බැටරිය charge වෙන්න වගේ තමංගේ ක්‍රියාශක්තියත් මනසේ ක්‍රියාකාරීත්වයත් වීර්යයත් උද්දුම විදිහට වැඩෙන පටන් ගන්නවා. ඒ නිසා මේක හොඳ ආරම්භයක්. නමුත් අංග සම්පූර්ණ ප්‍රකාශයක් කියලා කියන්න බෑ. නමුත් මේ උනන්දු කරවන්න පුළුවන්. හොඳයි කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපගේ ඇසට ළඟ රූපද, දුර තිබෙන රූපද, විශාල රූපද, ඉතා කුඩා රූපද හොඳින් පෙනේ. මෙසේ අපට දැකගත හැකි වන්නේ ඇසේ ප්‍රසාද චක්ෂුෂයට වරාණතුල කාචයට ගැටෙන රූපේ ඡායාව චක්කු විඥානය හා ස්පර්ශ වීමෙන් වරාණතුල රූපය ඇස විඥානය යන තුන නිසා මනසේ ඇඳෙන රූප සංඥාව නිසාද නැතහොත් අපට පෙනෙන්නේ ඇත්ත වශයෙන්ම එම රූපේ ලක්ෂණ අනුව මනසේ ඇඳි රූපයක්ද කන්නාවෙන් පහදා දෙන්න දෙකම එකමයි අහන්නේ මනසේ ඇඳිච්ච රූපයක්ද මානසික රූපයක්ද කියලා ඉතින් මේක මූල ධර්ම කියපු කෙනෙකුට වෙලා තියෙන වැඩක් මේකේ පේන්නේ නමුත් මෙතනින් අතර වෙන්නේ නැතුව ඒකද නැත්තම් තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන එක ඔප්පු කරන්න පුළුවන්ද කියලා බලන්න. මේ මට පේන්නේ තියෙන දේ ඒ නිසා තියෙන දේ මට පේනවා. හැබැයි පේන දේ තියෙනවායි කියන්නේ. ඒත් එහෙම ඔප්පු කරන්න යන කෙනාට හීනේදී පේනවා පෙනිච්ච දේ තියෙන්නේ නැහැ. අවදි වෙච්ච ගමන් දන්නවා මේක හීනයක් කියලා. මිරිඟුවක් බලනකොට පේනවා වතුර කඩක් කොච්චර ගියත් වතුර නැහැ. එනිසා අපිට පේන දේ එතන ඇත්තේ නැහැ. එතන තියෙනා වගේ පෙනුනට පෙනිලා නැහැ. අන්න ඒක පුංචි පුංචි හුරස්පරස් වලින් පේනවා අපි විශ්වාස කරාට මේ පියන දේ තියෙනවා තේන දේ පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියලා ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් සීමිත தත්ත්වයට තෙදී එහෙම එකක් නැහැ කියලා. ඒ තියේදිත් බලන්න. ඒ තියේදිත් බලනකොට තමන්ට තේරෙයි මෙව දැනගෙන නෙවෙයි අපි ඔච්චර කල් කටත් අරගෙන රූප දිහා බැලුවේ. දැන් රූපේ නෙවෙයි බලන තියෙන්නේ බැලීම කියන ක්‍රියාවලිය දිහා බලන්න. ඒ වෙනත්නම් චිත්‍රපටිය නෙවෙයි දැන් ප්‍රොජෙක්ටර් එක දිහා බලන්න. චිත්‍රපටිය ප්‍රක්ෂේපණය කරන යන්ත්‍රය දිහා බලනකොට පිච්චරයකට වැඩිය දේවල් බලන්න තියෙනවා. අපි ඒව බලන්නේ නැතුව තිරේ දිහානේ බලන හින්දා පොඩ්ඩක් තිරේ දිහා පිටිපස්සේ බලගෙන යන්න ප්‍රොජෙක්ටර් එකකින් එන හැටි. එතකොට පේන්න තියෙනවා එතන චිත්‍රපටියක් හදාන්න තරම් දේවල්. ඒ නිසා අපි බාහිරේ බැලුවට මෙතෙකල් මේ රූප බැනීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා හැට බලන එක කලාතුරකින් මෙන්න එක බලනකොටම බලන රූපේ තියෙන විචිත්‍රත්වය නැතු වෙනවා. මේ බැලීමේ ක්‍රියාවලිය බලනකොට වෙන දේ ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අපි මේ ඒක වසාලණ්ඩයි අපි දකින්න රූපෙට ප්‍රේම කරන්නේ භව රෝගය සදනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ ඇයි දුප්‍රේම කලේ කෝ සැපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණේ කියලා මොයිදින් බෙක් කියනවා මොයිදින් බෙක් කියන්නේ ඉතින් අපි මේක තමයි කකා කකා ගියේ බව රෝගේ හදන රූපෙට මැටි ඇයිද ප්‍රේම කලේ රූපෙ දිහා බැලුවම සක්කමේ බලන යන්තරේ කොහොමද වැඩ කරන්න කියලා කපට හිතුවේ නැහැ. බුදුජානසෙ මුර ගාලා කියනවා. මේ බලන රූපේ මත් වුනොත් යන්ත්‍රේ පේන්නේ නැහැ. යන්ත්‍රේ බැලුවොත් රූපෙට මත් වෙන්නේ නැහැ. අපි දිගටම කෙරුවේ භව රෝගයේ සදනා රූපෙට මත්ති ප්‍රේම කළා. දැන් මේ මොයිදින්පගේ සිද්දුවට හදපු චිත්‍රපටියකුත් එක්ක පෙන්වනවා YouTube එකේ. කොල්ලෝ කෙල්ලෝ බීලා නටනවා, ප්‍රේම කරනවා, ඒකට වෙලා අන්තිමට චිත්තේ විනාඩි 3 ඉවර වෙනකොට ඇඳකරේ ගහකත්ත කෙල්ලිලා බැරිලා ඉන්න ටයි කෝට් අඳගත්ත මහත්කේ රූපයක් තියෙනවා. බෙල්ල වල දාගෙන මැරිලා ඉන්න. ඉතින් තමයි මේ ගෙනියන්නේ ඔක්කොම මේ රූපේ ප්‍රේම කර කර බලන රූපෙට බැඳිලා භව රෝගේ හතර දෙයට බැඳිලා රූපෙටමත් වෙලා ඉනවා. මාදි රූපෙටමත් වෙලා මාදි රූප ලාවන්‍යයටත්මත් වෙනවා. මේ තියෙන රූපෙමදී මේක තව මොන ආලවට්ටම් කරලා ආයලිට්ටම් කරලා පුඹලත් පෙන්නනවා. මෙතන එතකොට බලන රූපේ බලන ඇහැට මොකද මේ කරන්නේ අපි? මොකද්ද වෙන්නේ? කොහොමද අපි මේ බලන රූපේ හරහා බලන යන්ත්‍රයට යන්නේ කියන එක ඒකෙදි වෙනමම ගඟද කිහිලට පිනන ක්‍රමයක්. ඉතින් ඒකට ප්‍රශ්නයක් වෙනවා අපිට මේ පේන්නේ තියෙන එකද තියෙන දේ පේනවද පේන දේ තියෙනවද කියන ප්‍රශ්නේ. ඉතින් ඒතර භෞතික විද්‍යාඥ පචයි පරාදයි. එයන් පැහැදිලිවම බලන දෙ තියෙනවා තියෙන දේ පේනවා කියන පද නෙමෙයි. ඒතර අපි පොඩි උන්න මොනවද උගන්වන්නේ පන්ති කාමර වලට ගෙනියලා. ඒතර බුදුහාමුදුරට මොකද වෙන්නේ? ඉතින් ඕකට විද්‍යාව කියනවා බුදුහාමුදුරු උගන්වන දෙයට අවිද්‍යාව කියන්නේ නේද ඒකට? බරපතල ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන ඕක දැනගන්න වෙන නිසා වෙන්න ඇති කට්ටිය භාවනා කරන්න නැත්තේ. වැඩිකල් භාවනා කරන්න ඕනේ නැහැ ඕක තේරුම් ගන්න. තේරුම් ගත්ත ගමන් තේරෙනවා අපි මොකද්ද මෙතෙක් කල් ඔප්පු කරේ. මොකටද අපි පොඩි දරුවෝ බිලි දෙන්නේ? මොනවටද අපි මේ හම්බ කරපු සල්ලි අපි වියදම් කරන්නේ? මොකටද මේ හම්බ වෙච්ච මනුෂ්‍යාත්ම භාවය අපි වැය කරන්නේ? ඒතර බුදුහාමුදුර කොහෙද ධර්මයට මොකද වෙන්නේ කියලා කල්පනා වෙනකොට දෙවන්නේක් නෙමෙයි. Tamangeema අවිද්‍යාවත් Tamangeema මෝහයත් තමයි තියෙන්නේ. ඒකේ ඒකේ දිගටුර යන කතාවකට මූලාරම්භය ලැබෙන්නේ බලනකොට බලන බව දන්නවනේ. බලන රූපේ නෙවෙයි. අහනකොට අහන බව. අත ගන්නකොට අත ගන්න බව. ගඳ බලන බව. රස බලන බව. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට පහස. පය තිනකොට පහස. දන්නවනම් බාහිර පැත්තට යන වෙනකොට හරියට දෙක සම්බන්ධ වෙන තැනදී භාවනා ධාතු මනස්කාරයට යනවා. භාවනාව සතිය දිගේ ගැඹුරකට යනවා. ඒ නිසා මේක හොඳ ආරාධනාවක් මේ ප්‍රකාශය. නමුත් මේ සෑහෙන පරිවේශණිකයන් කරලා මිසක තෑහෙන අත්තරදි ප්‍රදේශිකෙන් මිසක තෑහෙන අත්දැකීම් ප්‍රදේශයක් මිසක තෑහෙන අත්විඳීම් ප්‍රදේශිකෙන් මිසක බුද්ධජනනාංශය කියනවා අපිට විශ්වාස කරන්න එපයි කියලා. අත්විඳලා බලන්න අපි රූපයක් දිහා කටත් අරගෙන බලනකොට බලනවා කියන යාන්ත්‍රය මැකෙනවා. බලනවා කියන යාන්ත්‍රය බලනකොට රූපේ රස මැකෙනවා. ඒ නිසා බලන හැම වෙලාවෙම මෙනෙහි කරන මෙනෙහි කරන සමහර විටක අහුවෙන්න ඉඩ තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ උස්මරල්ලේ සිත පිටුවා භාවනා කිරීමේදී පසුව වෙනත් කාර්යයක් කිරීමේදී වෝද නිරන්තරයෙන්ම හුස්මරැල්ලට සිත යෙදේ. ඒ හොඳ දෙයක්දයි කන්නාවෙන් පහදා දෙන්න. ඔය ඉතින් බලන්න එතකොට කොයි ඒ අවස්ථා දෙකෙන් කොයි වෙලාවෙද රාග ద్వේෂ මොහ නැත්තේ. කොයි වෙලාවද කෙලෙස් නැති කියලා. ඉතින් මේ කෙලෙස් නැති ක්‍රමයක් දෙකේ එකක් කෙලෙස් නැති ක්‍රමයක් නම් කෙලෙස් අඩු වෙන ක්‍රමයක් නම් ඉතින් අපි කොහොම හරි තමන්ගේම හිතේ ඇවිස්සෙන කෙලෙස් ස්වරූපයත් එක තමයි ගලපන්න තියෙන්නේ. උත්තරයක් දෙන්න පුළුවන් මේකට උත්තර දෙන්න මූල ධර්මානුකූල උත්තර දෙන්න බැරි කමක් නැහැ. නමුත් මම ආරාධනා කරනවා දෙකම කරන්න දෙකම වෙන්න අරින්න. අරන් බලන්න කොයි වෙලාවද හිත වික්ෂිප්ත භාවය අඩු වෙන්නේ. කොයි වෙලාවද හිත රාගෙන් ද්වේෂයෙන් කලකුලප් වෙන ගතිය අඩු වෙන්නේ අන්න ඒ ක්‍රමයට අනු යන එකයි තියෙන්නේ. ගන්න ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව පටන් ගැනීමට පෙර පූර්ව කෘත්‍යයක් ලෙස බුද්ධානුස්සති, මෛත්‍රී, අසබ සහ වර්ණානුස්සති යන භාවනා ටික භාවනා ටික වේලාවක් වැඩිම හොඳද? පෙරවන් සරණයි. මූලික උපදේශ පන්ති එහෙම එකක් නැහැ. පරියන්කට යන්න ඉස්සලා සක්ම කරන්නයි කියලා තියෙනවා. නමුත් යම් කෙනෙක් එහෙම පුරුදු කරගත්ත භාවනාවක් තියෙනවා නම් එහෙම කරලා වාඩි වුණාට පස්සේ හිත කය කී කරුණම් කරාට කමන්නේ නැහැ. නමුත් මේ නිසනවනේ අපි කරන වැඩමුළුවේ කලියුත් අපි කියලා දීලා තියෙන්නේ. ඒ නිසා ඔක්කොටම අලුත් ක්‍රමයක් කියලා දෙන්න ඕනේ මේ තියෙන ක්‍රමයට කරන්න බැරි නම් ඒක අසාර්ථක නම් එහෙම නැත්නම් තමන් කලින් පුරුදු කරපු ක්‍රමයක් තියෙනවනම් කරාට කමන්නේ මේවා තේරවාදී සම්මත ක්‍රම. නමුත් අපි යන්නේ එක එක ක්‍රමයකට. අපි මෙහෙදි කරන්නේ ඉඳගන්න පූර්ව කෘත්‍ය සක්මන්. සක්මන් කළා වෙලාව වාඩි වෙන්නේ. එතකොට වඩා සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. වර්ෂාවෙන් වංශ මේ ප්‍රශ්නය ඔබ වහන්සේ දේශනා කළ සත්පුරුෂ සූත්‍රය ඇසුරිනි. මාගේ අසත්පුරුෂ ගති තාමත් ඇත. නමුත් වඩාත් අසත්පුරුෂ අයෙකුට එයින් මිදීමට උපකාර කළ හැකි කුමන ආයුරකින්ද යන්න පාදා දෙන මැනව. පරාණාස්ත්‍රය තියෙනවා තවත් අයෙක් අසත්පුරුෂයෙක් ලෙස සැලකීමට මාගේ අසත්පුරුෂ ගතියයි දනිමි ස්තුති වන්ත වෙමි ඔය ඒක ඇත්තටම අනුන්ගේ වැරදි දැකීම අසත්පුරුෂ ගතියක් වශයෙන් තමන් මේ දැකලා නම් ඒක නම් මේ ප්‍රශ්නේ ගම්ම්‍ය වෙන්නේ මගේ තියෙන ඇදේ තමයි අනුන්ගේ ඇදේ දැකීම එහෙම නැත්නම් මට ඇදයක් නැහැ මේක ඇවිල්ලා තියෙන ශිෂ්ටාචාරය නිසා අපි කැලේකට වෙලා, ගල්ලෙනකට වෙලා, කරබන හිටියන අපිට ප්‍රශ්න නැහැ. අනිත් එක ඇඳුම් ඇඳින් හිටියත් එකයි, නැතුව හිටියත් එකයි, මොන ශිෂ්ටාචාර තිබුණත් එකයි. දැන් ශිෂ්ටාචාර වුණාට පස්සේ මේ මගේ දරුවා, මේ මගේ අම්මා, මේ මහරයා මෙයා එයා ළඟ වැරදි දකින්නක් දකින්නකොට එයාට කේන්ති කියලා මම නිකම්ම පව් කරගන්නවා. මම හිතන එක මම කල යුත්තක් කියලා. අන්තිමට අහක එයාගේ කුණු බාල්දිය ඇවිල්ලා මගේ කුණු බාල්දියට දාගත්තා වගේ වැඩක්. නමුත් ඒක දන්නවනම් අර ඉස්ලාම් කිවිතට අනුමාන සූත්‍රය දාලා හිතන්න පුළුවන්. ආයාලක මේ වගේ අසපුරුෂ ගතියක් තියෙනවා. දකින්නකොට මං හිතනවා චි නොදකින් කියලා. ආ එහෙමනම් එයා මගේ අසපුරුෂ ගතියක් දැකපු ගමන් ඔය තාලෙටම එයා චි නොදකින් කියලා මට කියනවා. ඉතින් ඒ නිසා මට කරන්න තියෙන බුලත් අතක් දීලා දීලා වැඳලා කියන්න වෙනවා. මම ඔබතුමාට හෝ ඔබතුමීට පැවරුමක් කරන්න දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තුමන් ආයස්මන්තෝ පසන්තෝ පටිකරිසා ඔබතුමා හෝ ඔබතුමේ මගේ වැරද්දක් දකිනවනම් හෝ අහනවනම් හෝ සැක කරනවනම් කරුණා කරලා මම පැවරුමක් කරනවා මට කියන්නේ කියලා මමත් ඒක දැක්කොත් ඔබතුමා යෝජනා කරන ඔබතුමා යෝජනා කරන්නේ මම ස්ථිර කරොත් මම මේක හදනවා ඒ නිසා කරු කටයුතු හැම කෙනාටම පැවරුමක් කරන්න අනේ මම මේව කරදර කරන්න හදනව නෙවෙයි දිඨේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිෂා මේ මාස තුන ඉවරනාට පස්සේ සංඝයාගේ තියෙනවා පවාරණය කියලා විශාල පින්කම. ඔච්චරයි පවාරණය කියන්නේ. එක මාස තුනක් එකට හිටපු අනෙක් සංඝයා වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියනවා මේ මාස තුන ඇතුළත අපි එකට එක එක හැලියපත් කාලේ එක පැද්දේ බුදිය ගත්තා. ඔබතුමා මගේ වැරද්දක් දැක්කා නම් ඇහුවා නම් සැක කළා නම් අනේ මම කියන්නේ කියලා ඉල්ල හිටිනවා. ඒකට කියනවා පවෑරුම කියලා පවරනවා. පස්සන්තෝ පටිකරිසාමි මේ ඔබතුමා කියන දේකට මම කරන්න යන්නේ. ඔබතුමා කියන දේ මට හේතු ගැනුනොත් මම ඒකට හැඩගැහෙනවා. ඉතින් ඒකට පුළුවන් අපිට හැම කෙනෙක්ම කණ්ණාඩියක් කරගන්න. Taman ළඟ ඉන්න හැම කෙනෙක්ම කණ්ණාඩියක් කරගත හැකි. ඒකට කියනවා නිහතමානිකම කියලා. මේක තමයි බුදුජානනාංශයේ රාහුල පුංචාමතුරණ දීපු දායාදේ. යසෝදරා විල්ලුවේ දායාදේ. රත්තරම් මෙනුමැතික් මුතු මැණි මැණික් නැත්නම් යුවරජ තනතුර නැත්නම් බූදලේ. බුදුරජාණන්සේ අණගහන කියලා පැවිදි කරලා දුන්නේ උඩ දාලා වැලිතල වැලි දෝසක් කරන උඩ දාලා පතපන් ප්‍රාර්ථනා කරපන් අද දවසේ මට මේ වැලියට ගානට මට උපදෙස් ලැබේවා ඉතින් ඒ නිසා ඒ උපදේශ ලබන්නන් අතර ශ්‍රේෂ්ඨ ගණේ පළවෙනි තැන රාහුල හාමුදුරන්ට ලැබුණා. නිසා අපි එකිනෙකාට රාහුල හාමුදුර කෙනෙක් වෙන්න ඕනේ. අපි එකිනෙකාට පවර ගන්න ඕනේ. මොකද අපි ඔක්කොම අනෙක් බොහෝ ජනතාවට වැඩිය බුදුන් සරණ ගිය පිරිසක්. ධර්මයේ සරණ ගිය පිරිසක්, සංඝ සරණ ගිය පිරිසක්, සීලයට වග වෙන පිරිසක්. අනේ කවුරු හරි දැක්කොත් මයිලඟ ඕලොමල ගති නොවේවා, උඩඟු ගති නොවේවා, මයිලඟේ පහත් ගති වේවා බුදුන් ඉදිරියේ දැක්කොත් අනේ කරුණාකර කියන්න කියලා අපි ඉගෙන කාට පවරා ගැනීමෙන් අනුන්ගේ වැරද්දක් දැක්කොත් චිස් කියන්නේ නැතුව කෙලින් ගිහිල්ලා කතා කරලා කියන්න ඕනේ මට සමා වෙන්න මම මේ නෙමෙයි එකක් දැක්කා. මම මේ කියන්නේ මේ වැරද්දක් වශයෙන් නෙවෙයි ඔබතුමා ඔබතුමී මට ඉල්ලලා තිබුණ නිසා මම මේක දැක්කා එතකොට අර හිතේ තියෙන පැහැවන්න දෙයක් නැහැ ඊට පස්සේ යාගෙන් ආපහු බලාපොරොත්තු වෙනවා මගෙත් වැරද්දක් තියෙනවා නම් කියන්නේ ඉතින් ඇත්තට මෙහෙම තියෙනවනම් වැරදි කියන්න හිතෙන්නේ නැහැ ඒ එහෙම පැවරුමක් ආපු ගමන් හැලියකුණු නෑබිලින් වහගෙන ගමන යන්න පුළුවන් දැන් එහෙම නෙවෙයි කැත්තොට තියාගත්ත මල්ස් මස්ලෝබු වගේ කන්‍යම් මරණ්‍යම් කියාගෙන ඉන්නේ වැරද්ද දකින්න ඉස්සෙල්ලා මෙහි පව් පෙරලා ඉවරයි ඒ නිසා සමග්ගාණන් තපෝසුකෝ භාවනා කරන්නන් අතර මේ වගේ අන්‍යෝන්‍ය විශ්වාසයක් තියෙනවා නම් භාවනායි බේම වැඩෙනවා. එකිනෙකා නියව ගන්න පටන් ගත්තොත්, අඟ උස්සන්න පටන් ගත්තොත්, අඳුර පාන්න පටන් අරගත්තොත් අනිකොල්ල ඔක්කොම hina වෙන්න පටන් අර ගන්නවා. එතකොට එකිනෙකාට එකිනෙකා කටුකොහලක් වෙනවා. ඒ නිසා මේ දවස් 4 5 එකට භාවනා කරනකොට අපිට විශාල ලාභයක් හම්බ වෙනවා. අපි ඔක්කොම එකපත් ඇලියපත් කන්නේ. අපි එක පැදුර එකට බුදිය ගන්නේ. අපි නෑදෑයින්ට වැඩි අපි සහෝදරකමක් තියෙනවා. අපි මේ සහෝදරකම මොකටද? අපි එකිනෙකාට අන්‍යෝන්‍ය ප්‍රත්‍යේන අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාමනේන කියලා බුදුහාමුදුරු කියලා තිනවා. එකිනෙකාට එකිනෙකා වර්ත වචන කතා කරලා කියන්න ඕනේ. මම මෙන්න මෙහෙම දෙයක් දැක්කා. මට කියන්න අවසරයි. අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන යා වැටලා මට බය භාවනා කරන්න කිව්වොත් නෑ නෑ එහෙම කරන්න එපා. අපිටත් ඔය හරි පාඩුකම් දිනවා. ඔහොම නෙවෙයි. අපි ඔක නැගිටවගෙන යන්. ඔහොම යනකොට කවදාද හරියයි කියලා දැන් බුදුහාමුදුරු ඉන්නේ නෑනේ අපි නැගිටවන්නේ. සාරිපුත්‍ර සාන්සේ මොග්ගල්ලාන සාන්සලා එන්නේ නැහනේ. අපි අපි නැගිටව ගන්නවා. ආන්නේ දේ කරන්න අවදි භාවයක් එන්න භාවනා කළොත් පමණයි. කයිවාරු කෙලියට එන්නේ රසාවල් කරාට හම්බ වෙන්නේ උපාධි ලැබුණට හම්බ වෙන්නේ උසස්කුලේ කිපුතුණයි කියලා හම්බ වෙන්නේ අපි අන්නේ විදිහට එකිනෙකාට ප්‍රතිවිමු එච්චරයි කියන තියෙන මේ ප්‍රකාශය අහලා. ගානේ ස්වාමීන් වහන්සේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් නිත්‍ය ශීලයක් ආරක්ෂා කර ගැනීම මෙන්ම තවත් අවශ්‍ය වන කාරණා තිබේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නිර්වාණ සරණයි. ඔච්ච අපි අනුගයිත සූත්‍රයේ කිව්වේ සීලේ තියෙන්න ඕනේ, සුතේ තියෙන්න ඕනේ, සාකච්ඡාව තියෙන්න ඕනේ, සමතේ තියෙන්න ඕනේ, විපස්සනා තියෙන්න ඕනේ. මේ එක එක සෙට් එකක්. ඔය වගේ ආයුධ කටල ගොඩක් තියෙනවා. එකක් තමයි සීලේ. ඒ වගේ කරගෙන කරගෙන යනකොට විවිධ ක්‍රමවලින් බුද්ධ ඥානසේ දේශනා කළ තියෙනවා. දැනට හිතා ගන්න අනුගයිත පහක් තියෙනවා. ශීලානුගායිතේ සුතේ කියන බණහන්න ඕනේ සාකච්ඡා කරන්න ඕනේ මේ වගේ ඊට පස්සේ වාඩි වෙලා සමත වශයෙන් බඩන්න ඕනේ විපස්සනා වශයෙන් බඩන්න නැත්නම් පරියංක වශයෙන් භාවනා කරන්න ඕනේ සක්මන් වශයෙන් භාවනා කරන්න ඕනේ ඉංගත් ගත්තර ස්වාමීන් වහන්සේ අසත්පුරුෂ ධර්ම ගැන සත්පුරුෂ සූත්‍රයේදී ඔබ වහන්සේ අප කාරණකයන් වහන්සේ වදාළ පරිදි කරන විග්‍රහයේදී කෙසේනම් ගිහි ජීවිතයක ගෙවන අපි සත්පුරුෂයන් වේමදයි ප්‍රශ්නක් නැගී ස්වාමීන් වහන්සේ අපගේ දරුවන් ස්වාමියා සොයුරු සොයුරියන් ආශ්‍රය කරන අය මේ මගට යොමු කිරීමේදී අප නම් මෙසේ කටයුතු කරමු යයි කීමට සිදුවේ. පරාණත්ලේ පවින් වැළකීම සහ භාවනා මාර්ගයට යොමු වීම. වැනිදේ එය අසත්පුරුෂ ක්‍රියාවක් දැයි කන්නාවෙන් පැහැදිලි කරන්න. ඔබ ආශ්‍රිත උතුම් නිවන් සුව ලැබේවා. අහන කට්ටිය එකඟ වෙනවනම් සත්පුරුසයි. අහ කට්ටියට ඉඟි කෙරුවොත් අසත්පුරුසයි. දැන් දැනගන්න කොයි වෙලාවෙ කොයි විදියට මේ කොහොමද කියන්නේ කියලා. ඒක දන්නේ නැත්නම් කොච්චර ලස්සන කාරණාවක් කවත් අසපුරුසයි. ඒ කියන කට්ටිය එකඟ වෙන විදියට නතු කරගන්න විදියට කියන්න පුළුවන් නම් සත්පුරුසයි. ඒ නිසා බුදුරජාණන්සේ කියලා තියෙන වචනයක් තත් සච්චතෝ තේතතෝ පියතෝ මේ මේ කරුණ තුනකින් බලන්න කියලා. වෙච්ච දේ ඇත්ත වශයෙන්ම කියන්න හිතලා කියන්න එපා. වෙච්ච දෙයක්ම කියන්න හිතපු දෙයක් කියන්න. වෙච්ච දේ වෙච්ච හැටියෙන් කියන්නේ අතිශෝක්ති කරන්න එපා. ඒක ප්‍රිය ප්‍රිය නම් විතරක් කියන්නේ. මේකලේ බුදුරජාණන් කියන එක සත්‍ය වුණත්, තත්‍ය වුණත්, ප්‍රිය වුණත් මම මේ වෙලාව බලලා තමයි කියන්නේ කියලා. අපි එහෙම නෙවෙයි එමසර් කේන්ති කිය වෙලාවේ එහෙම දඩස් ගාලා අමු මස් කපනවා වගේ වැරද්ද පිට කියනවා. එතකොට ඒ වංශයට ඊට වැඩිය නින්දාවක් නැහැ. එතකොට මේ කාරණාවත් නොදකින්න ඔබතන් කියනවා කියන මනසෙත් අසප්පුරුෂ වෙනවා. එචා කියන්නේ ඉතල කල්පනා කරන්න ඕනේ සත්‍යතෝ තේතතෝ පියතෝ අර්ථ සාධකතෝ. යාට අර්ථය සිද්ධ වෙන්නත් ඕන. මේ හතරමත් බලලා බුදුන් කියනවා මම කතා කරන්න වෙලාව බලලා ඒ හදියට ඇනේට ගහන්න ඕන වෙලාවට තමයි මම ගහන්නේ. අනික් වෙලාවට මම ගහන්නේ නැහැ. අපි එහෙම කරන්නේ නැත්නම් වැදගත් නම්බුකාර කාරණා වුණත් අස්ථානයේ කියනවනම් යාට හිතමනාප වෙන විදිහට කියනවනම් අසත්පුරුෂ. ඒ කියවන්නේ බෝධිරාජ සූත්‍රය කියලා තියෙන වචනයක් කතා කරපුවාම ඒ වචනේ කුසලයට හැරෙවෙන හැටි සහ අකුසලයට හැරෙවෙන හැටි හොඳම දේ තමයි කටවහගෙන ඉඳපා. ලොකුම කුසලේ. මේ දන්න දේවල් කාටවත් කියන්න අපිට කිසිම ලයිසන් එකක් බුදුහාමුදුරුවෝ දීලා නැහැ. මොකද අම්මලා තාත්තලා ඇත්තටම දරුවන්ට වැඩිය මරි අමනයි මෝඩයි තකතිරුයි. දරුවෝ එහෙම නැහැ. දරුවෝ හරීම ඥානවන්තයි. එනිසා දරුවන්ට කියලා අම්මලා තාත්තලා බණ කියන එක වැඩි බණ. කක්කොටු බණ. කක්කොට්ට හරහට යන ගමන් දරුවන්ට කියනලු කෙලින් ඵලයල්ලා දරුවනේ මේ මොනවා කරනවද උඹලා හරහටමනේ යන්නේ කියලා. ඉතින් මායකත් යන්නේ හරහට. වැද්දත් කියනලු හැමදාම ශිෂ්ටාචාර වැල්ලා මහත්ෙක් වෙන්න බලපල්ලයි කියලා. මේ යකා කොලාන්දින්. එනිසා අපි දරුවෝ ඉස්සරහා වැද්දෝ. අපි දරුවෝ ඉස්සරහා බාලයෝ ඉස්සරහා කක්කොට්ටෝ. ඒක නිසා අනුන්ට බන කියන තී ඉස්සරහා කර්ණාඩිය ඉස්සරහට කියලා බලන කොච්චර දිග පළල මොඩකමක්ද තියෙන්නේ කියලා. අපිට අපිට කිසිම තැනක මොනම හේතුවක් නිසාවත් කාටවත් අනකරන්න බලයක් දැනසෙ දීලා නැහැ. කවුරු හරි වැඳලා ඉල්ලුවොත් උපදේශයක් පවර්ලා තිනවනම් දෙන්න. එතකොට වරදින්නේ නැහැ. අනිත් එක ඉතින් ඉස්සල්ලාම මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ ගිහිකම රැකගෙන ඉතුරු ටික කරන හැටි. ඔය නිවන් දකින්නත් ඉස්සලා ගිහි වෙන්නයි හදලා තියෙන්නේ. මේක අතාරින අදහසක් හීනෙකවත් නැහැ. හීනෙකින්වත් නැහැ. හිතන්නේත් නැහැ. ඉතින් ආනවා සල්ලයිත් සබන් ගන්නට තමයි ලක්ෂබන් ගන්නද කියලා. කක්කවලක ඉඳගෙන. ඉතින් මම සිවුරක් ඇඳගෙන ඉන්න නිසා මට hina වෙලා ගියා. මොකද මාත් ඔය කක්කවලේ අවුරුදු 36ක් හිටියා. මං කියන්නේ නෑ සිවුරක් අඳගත්තක මම සුද්ධ වුණයි කියලා. අඩු ගන්න මට hina වෙන්න පුළුවන් දැන්. මොකද ඒගොල්ලෝ ඕන විශාල පිම්මක් අර චිරිපාදේ යනකොට සීත ගඟුල පයින්නා වගේ. පේන්නේ මා විශාල බරපතල පිම්මක් මේ පැවිදි ගිහි ජීවිතේන පැවිදි වෙනවයි කියන එක. ඉතින් බලන්නේ නිවන් නැකෝක වේදත් මේ තියෙන ගිහිකම රැකගණ්ඩයි පූර්ණ සටන. ප්‍රශ්නේ මුලින්ම තියෙන්නේ ගිහි ගෙදර ඉන්න අපි කියලා තමයි ප්‍රශ්න පටන් ගන්න. ඒකෙන් පේනවා කොච්චරක් මේක හීනෙමුත් බැඳිලාද කියලා. වචනෙමුත් බැඳිලා. හිතවිල්ලකින්වත් වෙන් වෙන පාඩක් නැහැ. මෙච්චර දිදුලන කහතේ කහ කැල දෙකට කැඩුවාගේ ශාසනයක් තියේදී පැවිද්දක් තියේදී තාමත් සන්ලයිට් සම්බන්ධ ඉල්ලන්නේ රාණි සතුන් සමන් ගන්නද ලක්ෂ සමන් ගන්නද කියලා අහනවා කක්ක ගොඩේ ඉඳගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාසයත් ප්‍රශ්වාසයත් හොඳින් ප්‍රකට වෙද්දී හුස්ම රැල්ල සිහින්වීමට කලින් ආශ්වාසයේ දිගේම මුලැමැදාග යනුවෙන් සතිය පිටවීම වඩා හොඳද එසේ කරද්දී සතිය පිට යාම අඩුවන බව දැනේ ඔබ වහන්සේගෙන් පැහැදිලි පිළිතුරක් දෙන මේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආයෙත් කියවන ප්‍රශ්නේ ආයෙසරක් කියවන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාසයත් ප්‍රශ්වාසයත් හොඳින් ප්‍රකට වෙද්දී හුස්ම රැල්ල සෙවීමට කලින් ආශ්වාසයේ දිගේම මුලමැද අග යනුවෙන් සතිය පිටවීම වඩා හොඳද? එසේ කරද්දී සතිය පිට යාම අඩවන බව දැනේ. මේක ඇත්තටම හරියටම මේකට පස්සේ මේකට කියලා ක්‍රමයක් නැහැ. එක දවසකට එක විදියකට අරමුණත් එක්ක ආද වෙනවා සතිය පිහිටවනවා තව දවසකට තව විදියකට පුළුවන් ඔක්කොම තේරුම් ගත්තට පස්සේ කොතනින් පටන් ගත්තත් පුළුවන් පටන් ගන්නකොට තමයි අර ක්‍රමවේදයක් තියෙන්නේ ඒ හැමෝටම ඒ ක්‍රමේ හරියන්නේ නැහැ ඒ නිසා උඟාකල් කරලා වඩාත්ම ඉක්මනට සතිය පිහිටවන ක්‍රමේ අල්ලගත්තට පස්සේ අරකට පස්සේ මේක මේකට පස්සේ අවශ්‍යතාවයක් නැහැ ක්‍රමවේදිරියන් දරින්න තමයි වාසිදායක ක්‍රම ටික අත්‍යවශ්‍ය හිතෙන් ටික කරගෙන යන්න. කරගෙන යනකොට ඒක අඛණ්ඩ සතිය හරහා Tamanට සහතිකයක් ලැබේ. හරි. වැඩේ හරි කියලා. අන්න ඒක තමයි අනුගමනය කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට පරයන්කේදී සිත සංසම් කර ගැනීම ඉතා අපහසුය. සක්මනේදී පරයන්කේට වඩා මදක් සිත තැන්පත් වේ. පැයක් පමණ සක්මන් කර පරයන්කේ ගත වූවද සිත ආනාපාන සතියේ නොපීඩමින් සිතුවිලි ගලායි. ආයාසයෙන් සිත ආශ්වාස ප්‍රශ්වාසයේ වාසයේ පිහිටුවද ඊට ඉක්මනින් සිත වෙනත් සිතුවිලි ගලා එයි. සිත සංසුන් කර ගැනීම සඳහා මා කුමක් කළ යුතුදයි මා කෙරේ අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ ආනපානී මේ වගේ කෙනෙකුට සියුම් වැඩි ඇති නිසා ඉඳගෙන මම දැන් ඇවිදින්මින් හිටියේ දැන් ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන ඉරියව්. ඒක ලොකු අරමුණක් නේ. ඉඳගෙන ඉන්නේ ඉරියව්වට හිත තියලා බලන්න ඒකේ හිත පාත්තන මම මේ ඉන්නේ ඇවිදිමින් නෙවෙයි සක්මන් කරමින් නෙවෙයි මම මේ ඉඳගෙන ඉන්නේ කියලා ඒක හොඳට පහසු කරලා ඒක සැප පහසු විදියට ලිහිච්ච ස්වරූපෙන් තියලා ඒකේ හිත පාත්තන එකයි කරන්න තියෙන්නේ. ඒ වගේ ලොකු දෙයක හිත බඳලා තමයි අපි හිමීට ක්‍රියාවලිය හරහා ආනාපාන දාලා ආශ්වාසයට දාලා ආශ්වාසයේ මූලමදාග බලලා එන්න එන්න එන්න සියුම් කරන්න අර ලොකු එකකට කොටු කරගන්න. ලොකු එකට කොටු කිරීමේ මුල් පියවර කරන්නේ නැතුව ඒක පාට සියුම් දෙකට හිත දාන්න ගිය ගමන් කවදාකවත් කරන්න බෑ ඒක හරියට රත් වෙච්ච ගලක් ඒක පාටට වතුර දැම්මොත් පුපුරනවා. ඒක හොඳට හීල් වෙන්න සීතල වෙන්න තියලා වතුර දැම්මොත් මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පාට පුපුරන වැඩ කරන්න එපා. ඒක තමයි ඇත්තරම මේ වගේ වැඩක් මරණ මොහොතේදී කරන්න බෑ කියන්නේ ඒකයි. මේ වගේ වැඩක් වයසට ගියාම කරන්න බෑ කියන්නේ ඒකයි. මේ වගේ වැඩක් ලෙඩ වුණාම කරන්න බෑ. ලෙඩ වුණාම ඉක්මන් තක්කමුක්කෝනේ. දැන් එහෙම නැහැ. දැන් තක්කමුක්ක වුණොත් දඬුවම තමයි හිත විසිරෙනවා. හිත තැම්පත් කිරීම සඳහා අපි දන්නවා අඬන බබෙක්, දඟලන බබෙක් නිදි කරවන්න බෑ. එයා ඉස්සර කකුල් දෙක උඩ තියලා හරි කරේ හරි පුන්නගෙන වටේ ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇඳිල්ල නතර කරලා කාමරේට අරගෙන යන්නත් බෑ. ඒකට ආය යන්න ඕන. ඒ නිසා එලිපැත්තේ තියලා කකුල් දෙක උඩ තියලා සින්දුවක් කිය කිය. ඉතින් අර බබා පරක් කරගන්න ක්‍රමයක් තියෙනවානේ. ඊට පස්සේනේ නැලවිලි කවිය අඩු කරලා එමීට එමීට බබා නිදි කරලා නිදි කරාට පස්සේ නම් කාමරේට ඇඳගෙන ඉතර කමන්නේ නැහැ. නැත්තම් කාමරේට ඇඳගෙන ඉනකොටම ඌ දන්නවා මේ නිදි කරන්න හදන්නේ අම්මා යන්න හදන්නේ. ඌ කැමති නෑ අම්මා යනවට. නෑ යන්න එලිපැත්තේ ඉන්නේ තාම. එලිපැත්තේ ඉන්න බබා දොයි කරලා තමයි ඇඳේ තියන්නේ. ඉතින් ඒක මේ දරුවන් හදන අම්මලාට කියලා දෙන්න ඕනේ. දැන් අම්මලා නම් මම හිතන කකුල් දෙකේ පුන්නනවා කියන ඒවා දන්නෙත් නෑ. ආයම්මට බාර දෙනවා නැත්තම් තොටිල්ල තියලා කරකවනවා. තියනවා මේ මෑත කාලේ ওই පිටරටවල අම්මලා දරුවාද නැටි. හරි ලස්සනට පෙන්ලා තියෙනවා. මේ පැත්තෙන් බියර් කෑන් එක එල්ලගෙන යනවා අනිත් පැත්තෙන් බකට් එකේ තාත්තා පුතාව දාගෙන දෙකට නම්බර කොල්ලා දාගෙන අත් දෙකෙන් අරගෙන යනවා මේ පැත්තෙන් සපත්තු දෙක එල්ලගෙන යනවා අනිත් පැත්තෙන් බබාගේ කකුලෙන් එල්ලගෙන ඉන්නවා පිච්චර් බලනවා එහෙම එහෙම දරුවෝ හදන. ඒක උර කකුල් දෙකේ පුන්නන කතා නෑ. ඉතින් ඒ නිසා පුන්නන්න ඕනේ නම් පුන්නන ක්‍රමයක් තියෙනවා. බබෙක් නිදි කරන ක්‍රමයක් තියෙනවා. එච්චරම තමයි ඊට වැඩි ටිකක් අමාරු හිත. හැබැයි පුන්නට පුන්නන්න පුළුවන්. පුන්නනවා කියන්නේ බුද්ධි කරනවා කියන්නේ. ඒකවත් මං හිතන්නේ දන්නවත් දන්නේ අද ඉන්න අම්මලා මේ දරුවෙක් නලවන හැටි. ඌට ගහලා බැනලා ඔළුවට එව්ව කරන්න බෑ. දරුවෙක් පරක් කරන හැටියටම තමයි හිත හදාගන්න තියෙන්නේ. බුදු දන්වාන්සේ අමාමෑණි බුදුහාමුදුරු නිසා ඔක්කොම දැනගෙන දීලා තියෙන ක්‍රමයක් කාටත් හරියන ක්‍රමයක්. ඒක පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන් නිසා හදිසි වෙන්න එපා. පුංචි දේවල් වලට හිතියෝ දාන්න එපා කැළඹිච්ච වෙලාවේ ලොකු දෙයකට හිතියෝ දාන්න. ඉතතර හිමීට මීට අඩු කරන අඩු කරන යන්න ඕනේ පුංචි දෙයක් කරා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවුරුදු 7ක් 8ක් තිස්සේ ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දෙමින් එමගොස්සේ පැය දහස් ගණනක් පරයන්කෙහි සිටි කෙනෙක් ලෙස මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරමි. මුලදී තද අන්ධකාරයක අන්ධකාරයක් අත්දැකීමි ලබන සිට පසුව සිට සංඥාවක් ඇති හෝ නැති අවස්ථා රැසකට අත්දැකීම් ලබා ඇතෙමි. ඉතින් එමෙසෙල්ලින් සතිය මෙහෙවා සිත නොදැනී යන අවස්ථාවට අවදිවීම මෙහෙමට වෙරදරිමි. මෙහිදී සිත නොදැනී ගොස් නැවත අවදිවන්නේ ආනාපානයට හෝ ඊටා තැන්පත් සිතකටයි. මේ ප්‍රශ්නයට ඔබ දුන් පිළිතුරක් අනුව තාදි ගුණය ඇති කරගෙන ඉදිරියට යාමට වෙරදරිමි. මාත්කදී මා අද්දට විශේෂ සිද්ධියක් සිද්ධීන් ගෙන් එකක් ඔබ වහන්සේ ඉදිරියේ තබමි. යටකේ ආකාරයෙන් නොදැනී යන සිත දෙස සැපෙල්ලෙන් බලද්දී විමසෙල්ලෙන් බලද්දී සිත එකවර විශාල පිරිසකට අවදිනිය. දෝන පරයන්කේදී එසේ කරන්නට ගොස් එකවරම මට මේ සිතිවිල්ල ඇති විය. එයි මේ අල්ලාගෙන ඉන්නේ අපාරින්න සිත අතහරින්න යනෝනි. එසදේටක නොසිතෝ අයුරින් සිතකය සිතකය නොපෙනී ගොස් මූර්ත ප්‍රදේශකට සියලු දෙසට එක යන හැඟීම ඇති තත්වයකට පත්වීමෙන් මේ පරයන්කයට පෙර මා ගත කළ සක්මනේදී මුළු සිතම ඔස්සී නමේ පහත් වී යන අයුරින් රූප කලාප ඇති වී නැති වී යන අයුරුද ඒ දෙස බලන සිතද ඇති වී නැති වී යන අයුරුත් දුටිමි පරයන්කේ වාඩි වූ මම ඊට සිද්ධිය අද්දුටිමි මේ තාක් ජීවිතේ මෙවැනි අත්දැකීමක් මම නොදුටමි. මේ වැඩසටහනේ පළමු දිනේ මාර්ගසිත පරසිත ගැන ප්‍රශ්න ඇසේ මමයි. නැති කරන්නට උත්සාහ කරන මාන්නය ඇති කර ගැනීමට අකමැති නිසා සභාව ඉදිරියේ ප්‍රශ්නෙන්ම උත්තර දීමට පසුබට වෙමි. මෙතෙක් දුර මා ආවේ ආමේ ගමනේ මාගේ ගුරු දේවෝත්තම වහන්සේට මේ ශාසනයම නිවන්සුව අත්පත් වේවායි පතමි. වහන්සේට අවවාදයන් ඔබ වහන්සේගේ අවවාදයන් හුස්මගිනි පිළිගනිමි. තිරුවන් සරණයි. මේක ඇත්තටම ප්‍රශ්නයක් ගොනු වෙලා නැහැ. විස්තරයක් කියලා තියෙන්නේ. අනිත් එක තමයි මේක මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් එහෙම මාන්නයක් ඇති වෙයි කියලා සැකේ නිසා උත්තර දුන්නේ නැහැ කියලා ඇත්තට මාන්නයක් වෙන්නේ Taman විසින් කියාපාන්න කිව්වොත්. මෙතන කතා කරන්නේ මම කරපු ඉල්ලීමට එහුම්කන් දීමක් වශයෙන් මම ආර්දනා කරනවානේ මේක මට කියන්නේ කියලා. එතකොට මේ මේ Tamange උමනට නෙමෙයි කියන්නේ. ඒක උසාවියෙන් අහනවා වගේ ආර්දනා කරනවා කියන්නේ කියලා. එතකොට මාන්න පිළිතුරු ප්‍රශ්නයක් ඕන වෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් මේ භාවනා මෙතෙක් කරපු නැති කෙනෙකුට අපි ලැබලා තියෙන අත්දැකීමෙන් ගැම්මක් පූර්වාදර්ශයක් දෙන්න. ඒක නිසා සමහර ප්‍රශ්න වලදී මට හරස් ප්‍රශ්න අහන්න වෙනවා. ඉතින් ඒ විදිහට ගිහිලාට ගියාට පස්සේ තේරෙයි අපි මේ ධර්ම සාකච්ඡාවලදී ලබා ගන්න කරුණු වට හිත හිතර ගන්න කරුණු සමහරලාට පුදුමාකාර වටිනාකමක් තියෙන භාවනාවයි. ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේ තියෙනවා මම මේකක් කවුදෝ ඇහුවා මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා වගේ පොඩි මතකයක් එනවා. නමුත් හරියට මේක ජාඩියට මූඩි වගේ හරියටම හරියන වෙලාවක් එනවා. ඒ නිසා අපි මේ තමන්ගේම ප්‍රශ්න විශ්ල ගන්නත් ඕනේ. ඒ අතර වාරයේදීම සාකච්ඡාවක් ඉදිරියට යන්න ඕනේ. මම ඉස්ලාම් බ්‍රිස්බේන් ගිය වෙලාවේදී පුද්ගලික කමටහන් සුද්ධ කරන්න හම්බුනේ නැහැ. මං කිව්වා ඒක නිසා ප්‍රශ්න අහංගගෙන ඉන්නත් එපා, උත්තර අහංගගෙන ඉන්නත් එපා. මේ ප්‍රශ්නේ උත්තරේ මගේ නෙවෙයි මේ මානව හිතේ ප්‍රශ්නය සියලු දෙනාගේම ප්‍රශ්නේ. සියලු දෙනාගේම උත්තර. ඒක නිසා මගේ ප්‍රශ්නය නෙවෙයි මේ ඉන්න සභාවේ ඔක්කොටම ওই ප්‍රශ්න තියෙනවා. කිසිම කෙනෙකුට පුද්ගලික කියලා ප්‍රශ්න දෙයක්. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ නැවතත් මතක් කරා මේ Tamanට අයිති නෑ මේ උත්තරේ Tamanටත් අයිති නෑ මේ ප්‍රශ්නේ. මේක මිනිස්සයාගේ ප්‍රශ්නයක්. මේක පිළිසිස්සරා කියන්න බෑ මේක පුද්ගලිකව කතා කරන්න ඕනේ කියලා කියන්නේ කෙලෙස් වලට පණ දෙනවා කියන්නේ. ඒලි කරන්නේ. බුදුජානසී දේශනා කළ තියෙනවා තථාගතප්ප විචුවේ වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්චාන. මහන්නේ මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම විවෘත කරන්න කරන්න බබලනවා. වහන්න එපා. වැවුව ගමන් කෙලෙස්. ඒ නිසා අපි මේ වගේ සමසදාසති උපාසක උපාසිකා පිරිසක් ආවට පස්සේ ඒක මාන්නයට හේතු වෙන්නේ නැහැ. මොකද අපි මේ අඟ උස්සන්න ආපු ගමනක් නෙවෙයිනේ. ආවත් මෙතනදී අං ගලවනවනේ. දත් ගලවනවනේ මෙතනදී. බය වෙන්න දෙයක් නැහැ. මම ඒ ටික කරලා දෙන්න. සත්ත පහකට බය වෙන්න. මයිල මයිල ගලවනවා. ඒකට බය වෙන්න එපා. නමුත් ප්‍රශ්නේ මගේ කියලා හිතන්නත් එපා. උත්තරේ මගේ කියලා හිතන්නත් එපා. මේ ස්වභාවය. ධර්ම සාකච්ඡාවට යන එක. ඒ නිසා එහෙම කුකුස් තියාගන්න නැතුව මම ඉල්ලා හිටනවා විවෘතව සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. එතකොට මේ ටෙඩි බොහොම සජීවී සාකච්ඡාවක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම භාවනාව මම පුරුදු කරමි. ආශ්වාස හුස්ම රැල්ල උදරයේ වැඩි අවසන් වී ප්‍රාශ්වාසය පටන් ගන්නා තුරු ඇති කාල පරාසය තුළ මුලින්ගත් ආශ්වාසය දැන් අවසන් වුණායයි සිහිවේ. ප්‍රශ්වාසයේ අවසානයේදීද ඊළඟ ආශ්වාසයට පෙර ප්‍රශ්වාසය අවසන් වුණායයි තීවේ. මෙසේ සිදුවීමට ඉදිරිය යුතුද? නැතහොත් එය කරගෙන යන භාවනාවට බාධාවක් දැයි අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට පිරුවන් සරණයි. මම මෙතන ඇත්තටම දෙකක් මේ පැති දෙකක් තියෙන නිසා පොඩි පැහැදිලි කරගැනීමක් ඕනේ. ආශ්වාසය නතර වීම සහ ප්‍රශ්වාසය නතර වීම අපි කරත් කැමැති උනත් නැති උනත් සිද්ධ වෙනවා. ඒක කාටවත් කියන්න බෑ මේක වුණොත් හොඳද නරකත් හොඳ කියලා හටකසියල නැසින සුළුයි. නමුත් ඒක දිහා බැලීම නැත්නම් ඒක දිහා අවධානයෙන් බැලීම හොඳද නරකද කියන එක නම් ප්‍රශ්නේ. අනිවාර්යයෙන්ම එහෙම බැලීමට තමයි කයානුපස්සනා, වයානුපස්සනා, නිරෝධානුපස්සනා කියලා කියන්නේ. යමක ගෙවන් වෙන පැත්ත පේන්නේ කලාතුරකින් කෙනෙකුට. අපි හිත හරි බයයි ඒක දකින්න. අපි බලන්න කැමති පටන් ගන්නවා. අපි කැමති පටන්ගෙන යන තොවිලේ නැත්නම් බලන්න විතර. නමුත් හැමාරේ බලන්න කැමති නැහැ. ඉතින් යම් කිසි කෙනෙකුට මේ ආස්වාස් ප්‍රසවාසයේ කියන සියුම් දෙයක පවා ගෙවන් වෙන තැන දැක්කනම් ඒක හිතා ගන්න ඕන ගොඩාක් කරුණු පෙළ ගැහුනට පස්සේ තමයි තියෙන්නේ. අන්න ඒක උනන්දු කරවන්න කියලා අපි. ඒක අනිච්ඡානුපස්සනාවේ සුවිශේෂී අවස්ථාවක්. තිවිච දේ ගෙවන් වෙනවා. ක්ෂය වෙලා යනවා. තිබුදේ වයන වැය වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. ආනේ ක්ෂය වෙනකොට වැය වෙනකොට නිරුද්ධ වෙනකොට බයක් ඇති වෙනවා. චකිතයක් ඇති වෙනන්නේ බය චකිත කැපිල්ලට තමයි අපිට සද්ධාව ඕනේ කරන්නේ. ඒ බය චකිත දෙක තමයි කෙලස් කියන්නේ. ඒකට එන දෙන්න නැතුව මේ ඕනෙම දෙයක් මෙච්චරයි. යමක් හට ගන්නවා නම් ඒක නැති කරන්න ආයේ පිටි මොකුත් ඕනේ ඒකෙන්ම නැති වෙන ක්‍රමේ තියෙනවා. ඉතින් එහෙම දන්නවනම් ආස්වාසිය ඇති උදා නැති වුණා. ප්‍රසවාසය ඇති උනා නැතුණා කියලා වේදනාවක් ආවත් දැනගන්න වේදනාවක් නැති වෙනවා. ඒක ආයේ පිටින් ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ නැහැ. පිටින් සිහි නැති කරන්න ඕනේ නැහැ. ඕනෙම ඇති වෙන දෙයක් නැති වෙනවා. මේ දක්මුක් වෙලා ඉස්සර වෙලා බෙහෙත් දීපු ගමන් බෙහෙතෙන් එන ලෙඩේ දිගට යනවා. අර ලෙඩේ යනවා. ඒ නිසා මේ ඉල්ලාගෙන කරන පරිප්පුවක් මේකේ තියෙන්නේ. මේ ලෝකෙට දුකක් එනවනම් ඒ දුක ඇතුළෙම තියෙනවා දුක නැති වෙන ක්‍රමය. අපි හිතනවා නෑ නෑ ඒකට විශේෂඥයෙන් දාලා දුක නැති කරන්න ඕනේ කියලා. විශේෂඥයා දාන දුක තමයි ඊට පස්සේ ඉතුරු වෙන්නේ. නැත්නම් ආපු දුක යනවා. ඒ නිසා ඕනම දෙයක් ආපුවාම එයා නාඩගම නටලා ඉවරනකම් පොඩ්ඩක් බලන්න ආශ්වාසය වගේ ප්‍රශ්වාසය වගේ ගෙවෙනවා. ඒකට තියෙනවා මේකේ අපිට තටමඬ දෙයක් නැහැ. මේ ලෝකේ එන්නේ අණ්ඩයි. දේවල්. අපි ඒවා නිත්‍යයි සුඛයි සුබයි කියාගෙන අල්ලගන්න. අල්ලගත්ත පස්සේ අපි වග වෙනවා. අපි උට උත්තර දෙන්න බෑ නේද? ඔන්නෝකට තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ නිසා එන දේෙන් සංස්කාර කර නොගෙන ආපු විදියට යන්න අරිනවනම් අපි දැනගන්නවා කලාවක් ඒ කොයි දේ පෙරලීගෙන ආවත් අලහප්පගෙන ආවත් බලාගෙන ඉන්නේ ඒකේ ආපු තාලෙම නටාගෙන යන්න හරි. එතකොට ඒක සංස්කාර වෙන්නේ නැහැ. අපි කල්තපු ප්‍රශ්නකුත් තියෙනවා මේ සංස්කාර කියන්නේ මොනවද කියලා. ධර්ම දේශනාදී මම පොරොන්දුනා කියන්නම් කියලා. කොයි දේ ආවත් ඒ දේට ආපු තාලෙන් යන්න දෙන්නේ නැතුව හැඩවැඩ කරලා පමා කරගන්නේ පමා කරගත්තු සංස්කාර එන කිසිම දෙයක් මේ ලෝකේ ඉතුරු වෙන්නේ නැහැ. ඒක විසින්ම නැති වෙනවා. ඒකට කිසිම පිටින් උපකාරයක් ඕනේ නැහැ. එන හැමදේම නැති වෙන සුළුයි. අපිට ඒක ඉවසන්න බැරි නිසායි මේ උපක්‍රම හොයන්න හදන්නේ, සාන්ති කර්ම කරන්න හදන්නේ, වලිතවිල් නටන්න හදන්නේ, ස්වභාවයෙන් ගෙවනකම් ඉන්න බැරි කම. මේ ශාර සම්භාහන විද්‍යාව උගන්වන පොතේ ලියලා තියෙනවා. හෙම්බිරිස්සාවක් ආවොත් දවස් 4න් සනීප වෙනවා. ඒකට තටමන්න ඕන බෙහෙත් බිව්වොත් දවස් 6ක් තියෙනවා. එච්චරයි. ඒක දිගට ගෙනියන්න ඕන නම් උකට බෙහෙත් කරන්න. ඒක නැත්නම් මේක වෛරස් රෝගයක් දවස් හතරයි යනවා. මේන ඕනම ලෙඩක් යණ්ඩා එන්නේ. ඒක තියාගන්න කරන ආශිර්වාදය තමයි බෙහෙත් බොනවා කියන්නේ. බෙහෙත් බීපු ගමන් යන අතර නෑ. ඉතින් මෙච්චර උපස්ථාන කරනකොට කොහොම යන්නද? ඉතින් කොහොම හරි දවස් දෙකක් ඉඳලා අමෝරාවේ ඉඳලා තමයි යන්නේ. බෙහෙත් නොකර ඉන්න බෑන්ඩ විවේක ගන්න. ඒක තමයි හොඳම බෙහෙත, එකම බෙහෙත. විවේක ගන්න ලෙඩ ඉවරයි. ආශස් ප්‍රසාසෙන් ගන්න මේ පාඩම ඉගෙන ගත්තොත් ලෝකේ තියෙන ඕනම දුකට ඕනම දෙයකට එකම උත්තරේ ඒ ආපු වේගෙම යන්න අරින්න අතපත ගන්නවා. අත ගෑවොත් නතර වෙනවා. ගත්තර ස්වාමීන් වහන්සේ මාගේ දරුවන් දෙදෙනා දෙමාපියන් අහිමි වූ බල්ලන්, පෝසන්, ලේනුන් යන සතුන්ට අසීමිත අනුකම්පාවක් දක්වයි. අසල්වැසියන් විසින් තනින් තන දමා යන බල්ලන් පූසන් ගෙදරට රැගෙන විත් කෑම බීම දෙයි. අතරමං වූ කුඩා ලේන් පැටවුන් රැගෙන විත් ඇති කරයි. අවුරුදු ගණනාවක් තිස්සේම බල්ලන් නිසා නීතිමය ප්‍රශ්න පවා ඇති වී තිබේ. ගෙදර බල්ලන් 6ක් 7ක් දැනට සිටී. මුදුනේ මම කියවන්නා ලේම් බෙදන මහත්මයා ආදී නෙලෙට අසීමිත ලෙස පුරයි. ඒ අය කාර්යාලවලටද මේ දැනුම් දී ඇත. දරුවන්ට මේ පැහැදිලි කරාට ඒ ගැන නිහඬව සිටියේ. අසරණ සතුන් නිසා අපටද එයට විරුද්ධ වීමට නොසිතේ. මෙම සතුන් ගෙදරට රැගෙන එන නොවන ලෙසට කරුණු කීවිට කියන්නේ සීවලි මහරහතන් වහන්සේ රටව සිටින බැල්ලයකට ආහාර දුන් බවයි. අපි කියන කිසිවක් ඒ කරුණු සම්බන්ධව නොඅසයි. කරුණාකර වහන්සේගෙන් ධර්මානුකූල උපදේශක් බලාපොරොත්තු වෙමි. ධර්මානුකූල නෑ. පුළුවන් නම් මෙහි ඉන්න බලු ටික කියලා දෙන්න මම වඳිනවා. අනේ එන්න කියන්නේ දරුවෝ දෙන්නට ඇවිල්ලා මේ තේරම ගෙනියන්න කියන්නේ ඌට ලෙවෙන්න පැටවුත් දෙටයි. ඒ අතින්නම් අම්මවා වටිනවා මට අඳුර ගන්න විදියක් නැහැ මේ කෙනා. අනිත් පැත්තෙන් කියන්නේ තීසරුන්ට මෛත්‍රී කරන්නේ මිනිස්සයාට මෛත්‍රී කරන්න බැරි ද්වේෂ කරන කට්ටිය විතරයි කියන. තීසරුන්ට මෛත්‍රී කරන්නේ මිනිස්සයාට මෛත්‍රී කරන්න බැරි කට්ටිය. ඒ ඒක ඒක සයිකොලොජි එක. ඒක ධර්මතාවයක්. ඔය ඔය දරුවෝ දෙන්නට ඒක බොරු කරන්න හම්බ වෙන්නේ ඕනම කෙනෙක් තිරසනුට වෛර කරන්නේ ඊට වැඩිය ගරු කටයුතු මිනිසෙකුට මෛත්‍රී කරන්න බෑ ද්වේෂයක් තියෙනවා. ඒක නිසා අර පැත්තේ යනවා. ඒක ඉතින් කියලා දෙන්නේ මෛත්‍රී අනුකම්පාව කියලා. ඒක කඩ පැනයම හැබැයි ඒක වචනේ කියන්න එපා. ඒකට තරහ වෙයි මෛත්‍රී. මෙහෙට එන්න කියන්නේ. ඇවිල්ලා අනේ මේ අපි වාහනයකුත් දෙන්න ඕනනම් මාස්පතා ගානකුත් ගන්න. එහෙම නැත්නම් මෙහි කෑමක් දෙන්නම්. වෙන කරන්න ඕන උපස්ථානයක් කරන්න මේ චුට්ටමොයි බල්ලෝ ටිකයි තීරමන ගන්න යන්නේ කියන්නේ චුට්ටමුත් දෙනවා මම දැන් එනකොටත් ගැහුවා එකක් යන යන තැන අඩු ගන්න බල්ලෝ 6 දෙනෙක් ඉන්නවා මම ඒ රක්මන්ට පින්න පාත එනකොටත් මේ භාවනා කරන පිළිස කාමරය ඇතුළේ තියාගෙන බල්ලෝ කෑ ගන්න මං කිව්වා බැල්ලිගේ පුතයි කියලා චුට්ටට බැන්නා ඌ කියන මොකද කරන්නේ කියලා ඉතින් බල්ලෝ මෙහෙට ගෙනත් දානවා ඌට පුළුවන් වෙලාවට බත්පතෙන් හරි කන්න දෙනවා දොරට ගිහලා නාවනවා. මේකට මොකක් කරන්න බෑ. ඒ නිසා එක පැත්තකින් කියන්න මෙහෙ බල්ලෝ හය දෙනෙක් හිටිනවා පුළුවන් නම් ගෙනියනවා නම් ධම්මජීව හාමුදුරුවෝ ඇත්තටම ස්තුති කරා සභාවේ ස්තුති කරා කියලා කියනවා. හැබැයි යටින් හිත කියලා දෙන්න දරුවන්ට උඹලා දරුවෝ මේ මේ තිරිසනුන්ට අසීමිත ප්‍රේමයක් කරන්නේද මානව ප්‍රජාව කෙරෙහි තියෙන තද්ද බල ද්වේෂයක්. එයා දන්නේ නැති වෙන්න පුළුවන් නමුත් ඒක පිටිගත් සත්‍යයක්. එනිසා අසත්පුරුෂ සංසේවනේ තියෙන තාක්කල් සත්පුරුෂ සංසේවනේ එන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ඒ පැත්තට අදින තාක්කල් අපි ප්‍රසිද්ධිය කියන්නේ අපි ශීල තුන් ගුණෝතුන් ආශ්‍රය කරන කැමති නෑ අපි කැමති මෙහෙම කෙනෙක් නැත්තම් සතෙක් එහෙම නැත්තම් දුකටපත් වෙච්ච කෙනෙක් හොයනවායි කියලා. ඉතින් ඒ කට්ටිය දුකටපත් වෙච්චේ හොයාගෙන යනවා. ඉතින් බැලු බැලමට මේනේ හොයම විචනය කරන එක අසපෘස ගතියක් නමුත් මේ මානසික தত্ত্ব. අද මේ දෙකෙන් කැමති එකක් ඉදලා කියලා කියන්න අපා. ගන්නේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මාහට අනුකම්පාවෙන් මගේ ප්‍රශ්නේ විසඳා දෙනු මැනවි. ආනාපාන සති භාවනාවේදී කායානු වේදනානු චිත්තානු ධම්මානුපස්සනා වැඩිමත් සමගින් අනිත්‍ය ගැනම සිත තුළට පැමිණේ. එය ආනාපාන සති භාවනාවට පටහැනිද? එයින් ආනාපාන සතියට බාධාවක් සිදු වේද? ස්වාමීනි, කරුණාකර මට මේ ගැන පැහැදිලි වැටහීමක් ලබා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මාතා කරුණාවෙන් ඉල්ලා ඉන්නවා මේ ආනාපානය කරනකොට වැටෙන දේ මට කියන්න මම සම්පූර්ණ උත්තරේ දෙන්නම්. ඒක නොකිය මේ ගොඩාක් දේවල් පටලවන්න හදන නිසා මේ මම දීලා තියෙන උපදේශ විනාඩි 55ක්ම කියලා දීලා තියෙනවනේ. ආනාපානය කරනකොට මොනවද වැටෙන්නේ කියලා කියන්න කියලා. මේ මයි චිත්තානුපසනා කරනකොට මේකයි වැටෙන්නේ ධම්මානුපසනා කරනකොට මේක වැටෙන්නේ මේක කොහොමද ආනාපානට වැටෙන්නේ කියලා මගෙන් ඇහුවට මට මූලික තොරතුරු නොදී මට ප්‍රශ්නෙට බෑ ගන්න විදියක් නැහැ. එක චිත්තක්ෂණයක් හරි ආනාපානය කරලා තියෙනවා නම් ඒක කරනකොට මොකද්ද වැටෙන්නේ කිව්වොත් ඒක මට ලොකුම ලොකු සාක්ෂියක් වෙනවා ඉදිරියට. නැත්තම් මම ගොළු වෙනවා මට කියා ගන්න බෑ. තව කොටසක් කියන අපයානේ විපස්සනාව හා විදර්ශනාව අතර වෙනස කුමක්ද මේ නෑ ඒක කිසිම දෙයකට මම උත්තර බදින්නේ නෑ මම කියපු එකට උත්තර මට දෙන්නේ නැත්තම් මම දකින්නේ හිතුවක්කාර දරුවෙක් විදිහට. එතකොට මම උදව් කරන්න. මං කියන දේ ඇහුවොත් උදව් කරනවා. නැත්නම් බෑනේ මේ ගණුදුනක් කරන්න එක එක නයි එක එක නයි හැම පැත්තටම මේ සභාව ඇදගෙන යන්න ගියාට දෙන්න බෑ. ආනපාන සතිය කරලා තියෙනවද කරනකොට මොකද්ද වැටෙන්නේ? අනේ එහෙමනම් මට පුළුවන් ඊතර ප්‍රශ්න දෙකටම ඒ ඒ දෙන උත්තරය හරහා උත්තර දෙන්න. එහෙම නැත්නම් ඊටමට උත්තර දෙන්න ගියොත් මම ප්‍රශ්න මට හිතන්න වෙනවා. ඒක මම මම මම වෙන්නේකොට සුදුසුත් තැමම කරන්නේත් නැහැ. මම ගන්න දෙන කට උත්තර හැටියට තමයි මම මේ සලකා බලන්න කැමති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ හා අතීන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ පිළිබඳ විස්තර කරන දෙමින් කාණික ඉල්ලා සිටිමි. ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී සුෂ්ම සිම්වි නොදැනී ගොස් ඉන්පසු ටික වේලාවක් යනකම් කය නොදැනී ගොස් ශබ්ද සිතිවිලි වලින් තොර අවස්ථාවකටපත් වේ. මෙම අවස්ථාවේදී පවතින විඥාණය ඊට සඳහන් කළ වරණ ඇතුළේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණය හා අතීන්ද්‍රිය ප්‍රතිපද විඥාණය විඥාන අවස්ථා දෙක අතරින් කොමන විඥාණය සමග සම්බන්ධ වේද මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන්න ලෙස ඉතා ගෞරවණීය ඉල්ලා සිටිමි පෙරවන් සරණයි මේකෙත් මේ වචන වචන වගේ අපට්ටවගෙන තියෙන්නේ ඒ කියන්නේ අංග සම්පූර්ණව විස්තර වෙලා නැහැ ඉන්ද්‍රිය ප්‍රතිපද කියලා කියන්නේ ඇඟට දැනෙන, නැත්නම් ඇහැට පෙනෙන, කනට දැනෙන, ඇහෙන, නාසයට දැනෙන, කයට දැනෙන, දිවට දැනෙන දේවල් ඉන්ද්‍රියන්ට දැනෙන. ඒ කියන්නේ හොඳට හැප්පෙන අරමුණු. එහෙම නැතුවත් අපි හීන නින්දකේ ඉන්නකොට මේවට කිසිම සම්බන්ධයක් නැතුව අත්දැකීම් වෙනවා. ඉතින් ඒ දෙකේ වෙනස තියෙද්දි මේක අනින්ද්‍රිය කියන එක අතින්ද්‍රිය කියලා මේක ලියලා තියෙනවා. ඉතින් එතකොට තියෙනවා වචනේ පැටලිලා තියෙන නිසා මම මේක කෙලින් කියන්න ගියොත් එහෙම පටලැවෙනවා. ඒ වගේම තමයි මම වෙලා ගන්නම් මේක ධර්ම දේශනාදී මතක් කරන්ඩ ඒක නිසා මේ මේ තාක්කල් ගියේ මේ මේ කියන විතරය අනුව එක තැනකදීවත් මේ දෙකෙන් එකක්වත් තව අල්ලලා නැහැ අත්දැකීමට අනුව. එතකොට මට හරි අමාරුයි සාපේක්ෂව මේක වටහලා දෙන්න. දෙකම තියෙන්නේ මේ චින්තාමය මට්ටමක ආස්වාස් ප්‍රසවාස කරනකොටවත් මේ තියෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපදද නැද්ද කියන්නේ මේ දැනගෙන නෙවෙයි කතා කරන්නේ. ඉතින් ඒකට මම විස්තර කරන්න ගියොත් ওই ප්‍රශ්න උග්‍ර වෙනවා තාම. මූලික දේවල් තාමත් ජීවිතේට සම්බන්ධ කරගන්න නැතුව මූල ධර්ම දිගේ තමයි යන්නේ. ඒ නිසා මම බලන්න ධර්ම දේශනාවේදී ඒ විස්තර සහිතව මේ කියලා නැවත සැරයක් අවස්ථාවක් දෙන්න මේ ඉගෙන ගන්න දේවල් ඒ තර්ක දිගේ කල්පනා කරන එක නෙමෙයි තමන්ගේ භාවනාවට සම්බන්ධ කරගත්තොත් සාපේක්ෂව කියලා දෙන්න ලේසියි. එනතු මේ ඇහිච්ච වචන දිගේ කතා කරන්න පටන් අරගත්තොත් ඒක නිකන් හුදු චින්තාමේ වැඩක් වෙනවා. ඒකට උඟව දෙනෙක් කැමති. ඒක මම හොඳටම දන්නවා. නමුත් ඒ වුණාට ඒක මම ප්‍රිය කරන දේකුත් නෙවෙයි. ඒක පටලවිල්ලක් කියලා මට තේරෙන්නේ. තේරෙන පොඩ්ඩ හරි අත්දැකීමට සම්බන්ධ කරගන්න පුළුවන් එකකට එක සාකච්ඡා කරතයි. නැත්නම් මොනවා කියනවද මොකද්ද අදහස් කරන්න කියලා සමහරවිට සාකච්ඡාව අවුල් වෙනවා. ඒ නිසා මම මේ ප්‍රශ්නේ මට දෙන්න මම ධර්ම දේශනා සකස් කරන වෙලාවේදී මම මේක සැලකිල්ලට ගන්නවා. සමහරවිට අපේ හැමදේම මම හිතන්නේ ලියවිලා තියෙන අනින්ද්‍රිය වෙන්න. ඒකට ඒක රජීගේ වැරද්ද. එනිසා අපි චෝදනා කරන ප්‍රශ්න කියවන එක නා තයන්නේ නැන්නේ දන්නේ. අපූර්ව ප්‍රශ්න තියෙන මම ඍජුව කියලා තියෙන කුරු පැහැදිලිව ලියන්න කියන එක. අපූර්ව පැහැදිලිව ලියන්න කියන එක මම ඒ වගේම කියන කියන කොටත් පැහැදිලිව කියන්න කියලා. සමායට බඳුනේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ වෙනස්කම් බැලීමේදී ආශ්වාසයේදී තල්ල ප්‍රදේශය සිර කරන මෙන්ද එනහලි ප්‍රදේශයේ පිම්බීමද ඇඟෙහි තද ගතියක් මෙන්ද දැනුණු අතර ප්‍රශ්වාසයේදී ශරීරයේ සැහැල්ලු බව දැනුනි නාසයේ කෙළවරට පමණක් ප්‍රශ්වාස රැල්ල දැනුනි පසුව හුස්ම රැල්ල සිහින් වී ගොස් දැනීමට අනුව එය නාස්පුඩුවේ පමණක් මෙන් විය. කමඨහන් පවිත්‍ර කිරීමක් වේ නම් මෙත් සිතින් වදාළ මැනවි. හොඳයි මේ විදිහට පටන් අර ගන්න වෙලාවේදී ආශ්‍රත් ප්‍රසවාස බලනකොට කපු ප්‍රදේශයේද නාසිකාග්‍රයේද කොතනද වැඩියම ක්‍රියාව ප්‍රතිපටි යන්නේ හැමතැනම දුවන්න ගත්තොත් අන්දරේ පොල් හිටේ වගේ මුල් බහින්නේ. එක තැනක හිත තියාගෙන හිටියොත් ලේසි. ඒ නිසා මේ ක්‍රියාවලිය දිහා බලලා බලනද වැඩියම ක්‍රියාශක්තිය වැඩියත්ම ක්‍රියාකාරී මධ්‍යස්ථාන තමයි කියන්නේ කම්මඨාන එක. කම්මඨාන කියන්නේ වැඩපොළ කියන එක. කර්ම ස්ථානේ. කම්මල කියලා කියන්නේ. ඉතින් ඒ නිසා කම්මල කොතනද තියෙන්නේ කියලා මේ බලන හුස්ම ගන්නකොට වැඩියම නිතරම පිරිමැදෙන තැන. ඇතුළට ගන්නකොට කොතනද කියලා. අපේ හිත උඟක් කරාට පිරිමැදෙන තැන් 90 හැසිරෙන්න හදනවා. එතකොට මුල් බැස ගැනීමක් වෙන්නේ නැහැ. නමුත් ආරම්භයක් කියලා තියෙනවා මෙතන. හුස්මත් එක්කමයි ගිහිලා තියෙන නිසා බලන්න මේකේ නාසිකාග්‍රේද වැටෙන්නේ, පපුවේද වැටෙන්නේ, මුළු කයෙමද වැටෙන්නේ. ඒ කොහොම හරි හොඳයි. ඒකාග්‍ර කරන්න බලන්න. ඒකෝදි භාවයටපත් කරන්න බලන්න හරියට ටෝච් එකක් ගහනකොට අපි විත්තියට අල්ලලා කරකොල කරකොල හරියට එක තැනකට වදින්න ඒක ફોකස් කර ගන්නවනේ. ඒක සීරු මාරු කර ගන්නවනේ. සීරු මාරුව ඇවිල්ලා නැහැ තව. බැටරිත් දාලා දෙනවා ටෝච් එකත් පත්තු වෙනවා දැන්. ඒක හොඳට ફોකස් කරන්න හැටි ගන්න නම් වැඩියෙන්ම හැපෙන තැන වඩා ප්‍රසිද්ධව ප්‍රකටව තැන තැනට හිත යොදන්න. එතකොට භාවනාව ගොනු වෙන්න පටන් ගන්නවා. ගර්ථ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ කියව පරිදි රත්නා සීල හා කරුණා භාවනා රහසයම රහසයම තබා ගැනීම හොඳ නැතිනම් නොඑක් පුද්ගලයන්ගෙන් බාධා පැමිණිය හැකිය. නමුත් රැකියාවක නියැලෙන අපට මෙවැනි වැඩසටහනකට සහභාගී වීමේදී වරණ නිවාඩු ගැනීමේදී කීප දෙනෙකුට හෝ දැනුම් දීමට සිදුවේ. ආපසු ගිය විට ඒ ඒ අයගේ දැනුම් තේරුම අනුව අසන නොයෙකුත් ප්‍රශ්න වලට පිළිතුරු දීමට සිදුවේ. දැන් සෝවාන්ද? ඇයි gedara ප්‍රශ්නයක්ද? ආදි වශයෙන් සුදු හෝ වරද්දක් අපාතින් සිදු විට ඔන්න භාවනා කරලත් හැටි යයි කියති. මෙවැනි අවස්ථාවලට උපේක්ෂාවලොත් ප්‍රයෝගශීලී ලෙසත් මොහොන දෙන්නේ කෙසේදයි අනුකම්පාවෙන් පාදන්න. ඇත්තටම මේ ඒ විදිහට වෙලා තියෙන්නේ අංග පෙන්නන්න ගිහිල්ලා දැනටමත්. ඒක නිසා තමයි ආන්නේ බෝ ආන්දානම්මනම් කියලා නෑ නින්දලා ඉල්ල බොඩුවක් කියාගෙන පචයක් කෙලගෙන බොරු කොරකමක් කරගෙන ඉන්නේ නෑ කවදාකවත් සෝවාන් පට්ටම් දෙන්නේ නෑ. ඒ නිසා ඉදිරියට අපි අනන්ත වැරදි සිද්ධ වෙනවා. ඒක වෙනකොට කියන්නේ මේ පේනෝනේ අපිට මොන සෝවාන්ද මේ සෝවාන් තියා මේ දිව හැපෙන්නේ නැතුව බත් කන්නවත් බෑ. ඒ වගේ තමන්ගේ අඩුපාඩු ටික හොඳට සාකච්ඡා කරගෙන ඉන්නවා කවුරුවක්වත් එන්නේ නැහැ පට්ටත් පට්ටත් දෙන්න. ඒ වගේම පිළිමාඩුවක් ගන්න ගියාම ඒ මනසට කියන්න පුළුවන් ඕන විදියකට මම මේ වන්දන ගමනක් කරනවා නැත්නම් බෞද්ධ ස්ථානයකට යන්න හදනවා. දැන් මම මේ විපස්සනා භාවනා කරන්න නිසන්න වණ්ඩි කියලා ධම්මජීව හමුතු හම්බෙන්න ඕන කියලා ජොබ් එකේ ලියන්න ඕනේ නැහැ ඔක්කොම මේ අනවශ්‍ය විදියට දාගෙන ගාගෙන ඊට පස්සේ ගිය දවසේ මහනවා ඉතින් උඩ පැනගෙන ගියා දැන් ගෙනාවද මොකක්ද හම්බුනේ ඒකෙන්ම පේනවා මේක ඉස්සෙල්ලා තමයි මේ ඌරන් ඉස්සර පිට මුතු මුතු දාලා. ඌරෝ ඉස්සරහා මුතු දාන්න එපා. ඌරා ඉස්සරහට දාන කුණු ඉතිබත්. ඌරෝ ගන්න කැමති නෑ මුතු. ඒ නිසා දෙන නොවැදගත් තැනක ඒවා දාන්න හදන එකෙන් තමයි ওই ප්‍රශ්න ඔක්කොම මතුවේ. ඒ නිසා ඒක අනිවාර්ය නෑ. භාවනා කරනකොට සීලයක් රකින්නකොට සමාදංග ප්‍රසිද්ධියේ සුදුරිත යනගෙන ඉන්න පුළුවන් වෙලාවකුත් දෙනවා අපට. නමුත් ඒක ප්‍රශ්නයක් වෙනවනම් අසත්පුරුෂයන් අතර නම් ඉන්නේ, අමනයන් අතර නම් ඉන්නේ. ඒක වසංගනේ ඉන්න එකේ කිසි වැරද්දක් නැහැ. ප්‍රශ්නේ තියෙන වසංගනේ ඉන්න බැරිකම අපේ ඇඟට නොදැනි මවාපාන ගතිය. ඉතින් අර එක ගෑණියක් හිටවලු ඒ ගෑණිට හරි ආසයිලු මුද්දක් දාන්න. ඉතින් හම්බුනාලු මුතු වැටේ ගැලවිච්ච මුද්දක්. ඉතින් ඒක පෙන්නනකන් හදිසියලු අල්ලපු ගෙදෙට්ට ගිහිල්ලා ඉවරලා මුද්දක් හම්බුනායි කියලා. ඒ ගෙදර ගෑනට කරාබු දෙකක් දාන්න ආදලු එක කරාබලු හම්බෙලා තියෙනවා. ඉතින් අර ගෑණි ඇවලු මේ මේ තරමේ ගොන්දුටු ආදෝ කියලා අර මුද්ද පෙන්න පෙන්න ඇවලු. ඒ අර ගෑණි මේ තරමේ ගොම්මන් දුටු වේ නෑ කියලා අර තනි කරාබුව පෙන්නවා. කයිවාර කියන්නේ ඔන්න ඔව්වට. මුළු දවස පුරාම තියෙන ඔය මුතු ඇට වැඩිච්ච කරාබු මුද්ද පෙන්නට තියෙන ආසාවයි තනි කනේ තියෙන කරාඹුව පෙන්වන්න තියෙන ආසාවයි දෙකම කරාඹු දාන මිනිසුන්ට පෙන්වන්න දෙයක් නැහැ මුද්ද මුතු මුතු ඇටේ තියෙන මුද්ද දාන මිනිහට ඕක පෙන්වන්න දෙයක් නැහැ මේ මේ තරමේ ගොන්දුටු ආදෝ මම අවුරුදු 36ක් ওই ජීවිතේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම නයිපෙන නරිවන්දන් සියලුම මං අහලා තියෙනවා. ඒ නිසා ওই වගේ දෙයක්වත් කරගන්න බැන්න මොන භාවනාවක්ද? මේ වගේ Tamanට අවශ්‍ය වෙලාවට මේ මෝඩ ජනතාවට මෝඩ විදිහට උත්තර දෙන්න බැරි නම් බෑ. ඒ වගේ සාමාන්‍ය බුද්ධියවත් දන්නේ නැත්නම් කොහොමඩක්වත් නැහැ බුදු කෙනෙක් ආශ්‍රය කරන්න හම්බ වෙන්නේ නැහැ. නිසා ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න එතනදී. ඒක ලියලා Tamanට අවශ්‍ය වීකේ හදාගෙන කල්යාණ මිත්‍රව දැකපු වෙලාවේදී විවෘතව අවංකව සාකච්ඡා කරන්න අපි එහෙම නෙවෙයි අර අමනියත් එක්ක කතා කරනකොට ඔක්කොම විස්තර කියනවා. කල්යාණ මිත්‍රය දැකපුවාම භාවනා කර්මස්ථානෙවත් කියන්නේ. මොකද්ද කරන භාවනාව කියලා ඇහුවොත් මං කහ පාට ආලෝකයක් දැක්කනේ. නිල් පාට ආලෝකයක් දැක්කනේ කියලා. මේ භාවනාව අහන්නකෝ කියන්නකෝ මේ කහ පාට දැකලා තමයි නිල් පාට දැක්කේ කියලා. කමටහනවත් කියන්නේ. ඒ නිසා මේ සංනිවේදනය හැදෙනවා කියන එකයි නිවන් දකින්නවා කියන එකයි එකට වෙන්නේ. යම් දවසක මේ පුද්ගලයා මෙයාට මේක කියන්න ඕනේ මම මේකයි කියන්න ඕනේ කියලා දැනගන්නවා කියන එක නම් ඉවන එච්චර අමාරු නෑ. අපිට වෙලා තියෙන්නේ අපි අතරම් භාජන වල මූත්‍රා කරනවා. සිංහ තෙල් දානවා පොල් කටුවල. කතරම් භාජනයට සිංහල තෙල් දාන්න. මූත්‍රා කරන්න ගන්න ඕන පොල් කට්ටක් ගන්න. ওই දෙක පටලවා ගත්තට පස්සේ හැම දෙයකින්ම අපි පටලවා ගන්න. දැන් තියෙන්නේ අපිට දේවල් නැතිකම නෙවෙයි. තියෙනවා නුසුදුසු තැන්වල නුසුදුසු දේවල් තැම්පත් කරලා අවුලක් තියෙනවා. ඒක හදන්න පුළුවන්. ඕනම කෙනෙකුට හදන්න පුළුවන්. අමාරුයි. කාටවත් ලේසි නෑ මොකද හොරාකල් ඇබ්බැහියක් තියෙන්නේ. ඒක දැනගෙන හැදුවොත් හරියම ලස්සනට බුදුහාමර කියන අවුරුදු 7කින් ෂුවර් එකටම හදතයි කියනවා. එහෙම නැත්නම් දවස් 7කින්වත් පුළුවන් කියනවා. ඕනකම තියෙනවා. භාවනා කළ පැටියට ඒක හැදෙන්නේ නැහැ. ඒකට යෝනිසෝමනසිකාරය අවශ්‍යයි. සම්මා දිට්ඨිය අවශ්‍යයි. ඒක කරලා යාම බේරන් ඉන්න කල්යාණ මිත්‍රෝ දැකලා තියෙන්න ඕනේ. ඒගොල්ලත් එක්ක ඒ විනය සාකච්ඡා වෙලා විනයගරුක වෙන්න ඕනේ. එතකොට මේක මේ දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ වැඩක්. පළවෙනි භාෂාව ඇඟට නොදැන්න ඉගෙන ගන්න. දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ටිකක් අමතරින් යන්න ඕනේ. ඒක ටිකක් අමාරුයි. හැබැයි මුග දෙනෙක් කරනවා. දෙකට ප්‍රශ්න අවසාන ප්‍රශ්නය. කර්තෘ ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ දානේ ගැනීමට කලින් ආහාරය ප්‍රතිවේක්ෂා කරන්නේ කෙසේදයි පහදා දෙන්න. දෙක පරයන්ක භාවනාවේදී ශරීරයේ ඍජුව තබා ගැනීම සඳහා මාංශපේශී තරමක් දැඩි කළ යුතු වේ. ශරීරයේ ඍජුව තබා ගැනීමෙන් මාංශපේශී ලිහිල්ව සෑල්ව තබා ගන්නේ කෙසේද? මේ දෙක අතර සමතුලනය රැකගන්නේ කෙසේද? මෙට ඊට පිට ඊට කෙලින් තබා ගැනීමට සිහිය පවත්වා ගැනීම සඳහා අවශ්‍යමද? එහෙම නැත්නම් සෝසට පද්ධතිය ඇද වෙනවා. සෝසට පද්ධතිය ඇද වුණොත් තමයි නිින්දති ගොරවන්නේ. එහෙම නැත්නම් ওই විවිධ ලෙඩ රෝග ඇති වෙන නිසා හුස්ම ගන්න එක බාධාවක් නැතුව කෙරෙන්න ඕනේ. ඒකට දඩි කරන්න ඕනේ නෑ. නමුත් සෝසන පද්ධතිය කෙලින් තියෙනවා. කොඳුරට පෙළ යම් ප්‍රමාණයකට තියෙන්න ඕනේ. ඒ නිසා වෙලාවක් තියෙනවා නම් පුළුවන්කමක් තියෙනවා නම් යෝග උගන්නන කෙනෙක්ගෙන් ආන්න කියලා දෙයි. සාමාන්‍ය සරල විදිහට ශරීරයක් කෙලින් තියාගෙන ඉන්නේ කොහොමද කියලා. ඒක දඬු කති ගැහුවගේ හක්කේදී දඬු කරන්නත් එපා. ඕනටදී සෑල්ලු වෙන්න දෙන්නත් එපා. ඒකට උපක්‍රම තියෙනවා. ඒකේ පළවෙනි කොටස තමයි ප්‍රතිවීක්ෂාව. මේ චන්ද්‍රගාව ඇති පොතක් ප්‍රතිවීක්ෂා ලියවිච්ච පොතක් හරිදම ස්වාංශිකේ ඒකේ ආහාර පටික් ආහාර ගන්න වෙලාවදී කරන ප්‍රතිවේක්ෂාව ලියලා තියෙනවා. ඉස්සල්ලාම ඒක කියන්න පොත බලාගන්න. දෙක කටපාඩම් කරන්න. තුන වචන ඉගෙන ගන්න. හතර මේ ධාතු මනසිකාරට දාන්න. ඒ නිසා මුල් මුල් ටික පටන් අරගන්න. එතකොට අපිට ඉදිරි අවස්ථාවට උදව් කරන්න පුළුවන්. උදව් ලැබෙයි ස්වභාවයෙන්. දැන් අපි මේ 2:20යි වෙලාව නැහැ. අපිට ප්‍රශ්න අහන්න වෙලාවක් නැහැ. එතකොට අපිට සක්මන් සඳහා වෙලා නැති වෙනවා. මම හිතනවා මේ ප්‍රශ්න හොඳටම ඇති මේට වැඩිය අහන දෙයක් ඇත්තේ නැහැ. තියෙනවා නම් අනිත් දවසේට ලිඛිතව දාන්න අපි මෙතන ඉඳලා ගන්න විනාඩි 40ක් විතර වගේ කාලේ සක්මන් භාවනාවට ඒක එතකොට තුනට හම්බ වෙනවා අපිට. නැවත සාමූහික භාවනාවකට මේ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරන සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි